ඒ කරන එකනා ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් කියන මේ හතර මහා භූත මේ සංකල්ප සංජානාති කියන වචෙන් තමයි ਸਰවචනසේ හඳුලා දෙන්නේ. ඒවා පිළිබඳ හැඟීමක් ඇති කරගන්න. සංජානනයක් කරනවා. ඒ නිසා යාට ඒ ඒ සන්දර්භ පඨවි කියන එක ආපෝ තේජෝ වායෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්ම හඳුනා ගැනීම නිසා ඒ හඳුනා ගැනීමත් කියන වචනේ ඇතුළෙම තියෙන එකක් තමයි ඒ දේවල් මඤ්ඤණා කරන්න පටන් අර ගන්නවා ඒ විදියට සංජානනය කරලා ඒව පිළිබඳව කතන්දර ගොතනවායි කියලා කියන්නේ. ඒව අරගෙන පාට මේ වැල්වට ආරං කතා කර කර ඉන්නවා. ඒ මොකද ඒක පිළිබඳ තියෙන හැඟීම නිසා. පට වියාපෝ තේජෝ වායෝ ආදී වශයෙන් මේති දේවල් පිළිබඳව පටලවෙනවා. පටලවිලා ඒව පිළිබඳව ඉතින් මඤ්ඤනා මඤ්ඤති මඤ්ඤනා කරනවා. ඉතින් ඒක මේ මඤ්ඤනා කියනක මේ ප්‍රපංච කියන වචනත් එක්ක බොහෝම සමීපෝ යන්නේකම් මඤ්ඤනා කියන ප්‍රපංච මට්ටමකටපත් වෙච්ච නැති අවස්ථාවේ. ඒක ඒක අල්ලගෙන කතන්දර තියෙන. ඉතින් ලෝක සාහිත්‍ය කියන්නේ ඕකට තමයි. පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර දෙනා පිළිබඳ ගොතපු කතන්දර තමයි මේ ලෞකික ඥාන කියලා කියන්නේ. ඉතින් කෙලවරක් නැහැ. දිගට යම් තාක් ඒවා මඤ්ඤණා කරන දේවා පිළිබඳ හැඟීමක් පහළ කරනවාද හැඟීම් පහළ වන කරන තරමට ඒක අපි දොඩමලු කරනවා. අපිව කතාවට ලක් කරනවා. මනස නිතර ඇතුළත කතාවට යොමු කරනවා. ඒ අසුතවත් පුතඥයා අර ඒව පිළිබඳව ඉතින් දිගින් දිගටම දිගින් දිගටම මේවා තමන්ගේ දරුවන්ට දෙන්න, ජාතියට සින්න කරගන්න, ආගමට සින්න කරගන්න නානා ආකාරයෙන් මේ පට ව්‍යාපෝ තේජෝ වායලා පිළිබඳව කරන මේ මඤ්ඤණා බුදුජාන් වහන්සේ අර පට ව්‍යාපෝ තේජෝ හතර වගේ පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති කියලා සර්වඥතා ඥාණයෙන් අපේ මඤ්ඤණා අපේ ප්‍රපංච හතරට කඩලා පෙන්වනවා අසුතත් පුතඥේ වශයෙන්. මම මගේ ඉඩම් අයිතිකාරයා වෙමි. ප්‍රොපරයිටර් කියලා ඒ ඉඩම් ගම්පඩ කියලා කත්තුත් ඉඩම් ආපෝ තේජෝ වායෝ කියනව ඒව මම වෙමි කියන අදහසක් ඇති කරන තියෙනවා. මට තමයි මේක බෙදා දීමේ අයිතිය තියෙන ආදිවාසී ඒ ඒ ධාතු හතර පිළිබඳව වෙමි අදහස ඇති කරගන්නවා. ඒක ලියලා ඒකෙහි පිහිටලා කතා කරන්නේ. අපි ඉදිරියට මේ වගේ ඉඩම් උණුසුම ජලය වාතය වගේ දේවල් කොහොමද බෙදන්නේ කියලා අපි ව්‍යවස්ථා හදනවා. අර තමන් පත්වෙච්ච තත්ත්වයේ ඉඳලා එහෙම නැත්නම් නොලැබිච්ච අයට ලැබෙන්න හදනට කියලා එහි පිහිටලා තමයි කටයුතු කරන උද්දී ඉඳලා හැන්ද වෙනකම් ඔච්චරයි තියෙන්නේ. මේ ආතරමා ධාතුන් අල්ලගෙන එහි පිහිටලා ඒ ධාතු මුල් කරගත්ත නේද භෞතික විද්‍යාව කියන්නේ ඔකට තමයි. භෞතික විද්‍යාව දිගට ගත කරනවා. එහෙම නැත්නම් පෘථුවියෙන් අගයන් ආඩම්බරයෙන් අරගෙන තමයි මිනිස්සෙක් මනින්නේ. මෙයාට ඉඩම් තියෙන මිනිහෙක්, මෙයා ඉඩම් නැති මිනිහෙක් ආදිවාසී පෘථුවියෙන් පෘථුවිය පදනම් කරගත කල්පනා ඊට පස්සේ ඒ පෘථුවියාදි ධාතු මගේ මගේ වශයේ පාත් ගන්න පුළුවන් මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් කිය මෙන්න මේ හතර කල්පනාවන් වලට සංජානනය කරන ඕනම කෙනෙක්පත් වෙනවා. සංජානනය කරන්න පුළුවන් ඔය හතර විතරක් නෙවෙයි. සර්වඥාන්සේ පෙන්නන්නේ මිනිස්සු වැඩියෙන්ම අහුවෙන දේ තමයි මේ පොළව. අපි පොළවේ ඉපදිලා ඒකට අයිතිවාසිකම් කියාගෙන මැරිලා පොළොට පස්සේ. ඔය අතරමැද කාලේ ඒ පටවි ධාතුව පිළිබඳව මඤ්ඤණා කරනවා සංජානනය කරොත්. නමුත් ඒ ඒකේන පෘථිවි ජාතු පිළිබඳ ඥාත පරිඥාව ලැබුවොත් එයාට කියනවා අසුතවත් පුත්‍රජනයා නෙවෙයි, කල්යාණ පුත්‍රජනයා කියනවා. නැත්තම් සේක කියන නම බුදුජානසී සඳහන් කරනවා. එයා දන්නවා මේ මේක අල්ලාගෙන තමයි මෙතෙක් කල සංසාරේ ආවේ. නමුත් ඉන්නකම් රණ්ඩු කරාට තෝතෝ වරපල කියාගෙන දඩුමුගුරු අරගෙන යනකොට ගෙනියන්න දෙයක් නැහැ. මේ හතරෙන්ම මොනක්වත් ගෙනියන්න දෙයක් නැහැ. ඒ නිසා මේ සංසාරේ පුරාවට යනකම් කරන්නේ මේකට 6 4 තේරිච්ච දවසේ ඉඳලම මේ හතර අල්ලගෙන නටන එක තමයි කියන එක ඥාත පරිඥාව පුත්න පොතේ දැනුම එහෙම නැත්නම් අසුවිරු ඥාන ආවට පස්සේ ඒ ඇහුනට ඇහුන ඔක්කොට මේක හිත වදින්නේ නැහැ. ඇහුන ඔක්කොට මේකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. සමහරෙකුට හිතනවා හැබැයි නේන්න අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් දවසේ සුමාන දවස් 7ම මාසේ දවස් 30 ගානම අවුරුද්ද පුරාම ජීවිතේ පුරාම කරලා තියෙන මේ හතර අල්ලගෙන අපේ නෑදෑයොත් වට කරගෙන ඒගොල්ලත් එක්ක මේක පිළිබඳව හදා බෙදාගෙන හිටියට එක එක්කත් මේක ගෙනිච්චෙත් නෑ මඩ ගෙනියන්න වෙන්නෙත් නෑ ඉදිරියට ගෙනියන්න වෙන්නෙත් නෑ කියලා තීරණ පරිඥාවකට එනවා මේන් එහා ගිය භෞතික දේයින් එහාට ගිය ආධ්‍යාත්මයක් තියෙනවා කියන්නේ. එහෙම නැත්නම් දර්ශනයක් තියෙනවා. ආගමක් තියෙනවා කියන්නේ. ඒක ආවට පස්සේ යම් කිසි උන ඥාත පරිඥාවෙන් තීරණ පරිඥාවකට යන්න තරම් විමසුන්නුවණක් විචාර බුද්ධියක් ධම්ම විචයක් තියෙනවනම් එයාට ඒක පරීක්ෂා කර බැලීමන තරම් කුසල ඡන්දයක් පහළ වෙනවා. අර ඥාත ප්‍රඥාවේදී සද්ධාව ඇති වුණාට අහනකොට මේක ඇත්ත වගේ තමයි පේන්නේ කියලා ඒකට හැම කෙනාටම සද්ධාව කුසල ඡන්දයක් බවට පත් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවේම පරිණාමයක් තමයි කුසල ඡන්දේ කියන්නේ. කුසල ඡන්දේ කියන්නේ කරබැලීමේ ආසාවක් පහළ වෙනවා. මේක ටිකක් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඉතින් ඥාත පරිඥාට යෑම තමයි අපි බාහිරේ හෝ අභ්‍යන්තරේ හොයන්න ගන්න ගතිය. ඒ කියන්නේ අපිට තේරෙනවා මේක සඳහා උදේ ඉඳලා හැන්ද වෙනකන් දාඩිය දාගෙන දැඟලුවාට මේක අපිට කවදාකවත් සුබ සිද්ධියක් ගෙනත් දෙන්නේ නැහැ. ඒක නිසා මවන්නේක්, මිනිස්සෙක් ලයිබදින මවන්නේක් මෙච්චර කල් ගිහින් කරගෙන ගිය වැඩේ ඇබ්බැහියත් මේ ඇහින බනත් සලකලා මම මේක පොඩක් හොයලා බලන්න ඕනේ. ඒක ඇත්තද නැත්තද කියලා කියලා චින්තාමේ වශයෙන් යන්න පුළුවන්. ඒ චින්තාමේ වශයෙන් යනකොට හුඟව දෙනෙක් මේක ප්‍රතික්ෂේප කරලා ආයෙත් පටවියට වැටෙනවා. ආපොත් ආපොතේ ජෝ වායු වලට වැටෙනවා. මොකද ඒක අල්ලලා බලන්න පුළුවන් ඒ තැන ඒ තැන ආස්වාදයේ ගෙන දෙනවා. යම් වෙලාවක නෑ නෑ පටවි ධාතුට වැඩිය හොඳයි ಗುಣධර්ම, සීලාදී ಗುಣධර්ම කියලා හිතුවට ඒකෙන් විකුණ ගන්න බෑනේ. බිස්නස් කරන්න බෑනේ. ඒකෙන් අතට අහු වෙන දෙයක් නෑනේ. ඒක නිසා තීරණ ප්‍රඥාවට කිය බොහෝ දෙනෙක් නැවතත් Taman ඉගෙන ගත්තා මොකද ඕක ඔච්චර වැඩි 100 ගණන් ගන්න හොඳ නෑ. ඕමෙකුත් තියෙනවා ඇති. නමුත් ඕකම නෙවෙයි කියලා ආයශරයක් කර පට ව්‍යාපෝ තේජෝ වලට වැටෙනවා කබලෙන් ලිපට වැටෙන මිනිස්සු වගේ. ඉතින් ඒ වැඩි කොටසක් කියන්නේ බුද්ධ ධර්මෙ විතරයි. මොකද අනික කටට ඒව උගන්වන්නේ නැහැ. ඒගොල්ලන්ට එහෙම ඥාත ප්‍රඥාව ලබන්න අවස්ථාවක් නැහැ. මොකද භෞතික විද්‍යාව උගන්වන දේ කවදාකවත් ඒ වෙනකොට මේක කරපන් කියන්නේ නැහැ. පටවිල දෙයක් නැති බව නම් කියනවා. කියවෙනවා. නමුත් ඒ වෙනකොට කළ යුතු ආධ්‍යාත්මික ගුණ චරිතයක් පේන්නේ නැහැ භෞවිද්‍යා ධර්මවල. බුද්ධ ආගමේ පෙන්නනවා. පෙන්නුවාට හැම කෙනාම බුද්ධ ආගමත් බොක්කේ තියාගෙන භෞතික විද්‍යාවේ තමයි ගත කරන්නේ. එහෙම නැත්නම් මේ භෞතික දේවල් වලට යෙදෙනවා. ඉතින් ඒ නිසා මේ ඥාත ප්‍රඥාවේ තියෙනකොට මේ තැම්බෙන බත්තලියක තියෙන, කැඳහැලියක තියෙන, තැම්පිච්ච නැති ඇට වගේ ඉහළ යනවා පහළ යනවා. ඉහළ යනවා පහළ යනවා. ඔහේ පෙරලි පෙරලි පෙරලි පෙරලි තියෙනවා. මුං ඇටවල තියෙන යක්කට වගේ. තැම්බෙන්නේ නැහැ. අනිකේව තැම්බිලා. මේක තැම්බෙන්නේ නැහැ. ඉතින් ඒක සමහර හිතනවා ඥානයක් කියලා තමන්ගේ දක්ෂකම කියලා. නමුත් ඒ කෙනාට තීරණ පරිඥාව වැඩ කරන්නේ නැහැ. තීරණ පරිඥාවෙන් යාට වෙනසක් වෙන්නේ එයාට ගත්ත දැඩිමතේ ඉදමේව සත්‍යම් ඕගමඤ්ඤං කියලා මෙයමයි සත්‍යයේ අනිශ්‍යල්ල බුරු කියලා ගත්ත අදානගාහි දුප්පටි නිස්සග්ගී අර භෞතිකයට ඇලෙනවා. ඉතින් ඒක බෞද්ධයන් අතර 99%ටත් වැඩි වැඩි. වැඩිම එච්චර තමයි කොච්චර කාරණා වැටුණත් ජීවිතයට සම්බන්ධ කරගන්න යන්නේ ඒක මරණයෙන් පස්සට දානවා. නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනය කරන්නම් කියලා හිතනවා. නැත්තම් පැවිදි වෙලා කරන්නම් කියලා හිතනවා. නානා විදියට පතර දැමට අපි පමාදේ කියලා කියනවා. ඉතින් පමාදේ මාදයක්. බීවත්කමක්. අපි ඉන්නේ හැම වෙලාවෙම අන්නේ වගේ මේ තේරුණාට ඒක යටපත් කරගෙන උහි නිකන් සාමාන්‍ය ආශා ජනක දෙයකට හිත යොදාන ගත කරනවා. ඉතින් ඒක ඇබ්බැහියක්. ඉතින් අන්නේ தත්වෙන් කලාතුරකින් කෙනෙක් තීරණ පරිඥාවේදී තාම ඔප්පු කරලා පෙන්නලා ඉවර නෑ. අපත්තමානසෝ ඉවර නෑ වැඩි. නමුත් තේරෙනවා මේක තමයි ඔප්පු කරලා දක්වන්න ඕනේ. එතකොට ලෝකයට පෙන්වන්න ඕනේ මට තේරෙනවා මේ පොළවේ ඉපදිලා පොළවේ මැරලා යන මම මේ පෘථුවිය කියන පටවිය කියන එක හිසේ තියාගෙන මේ ගත කරන ජීවිතය අත්දකින්නේ කොහොමද? බුදුහාමතුෝ පෙන්නන නැත්නම් මේ ශේක පුද්ගලයන් අශේක පුද්ගලයන් පෙන්නන දේ අත්දකින්නේ කොහොමද කියලා ශික්ෂාවකට ශික්ෂාවකට ලක් වෙනවා. ඉතින් ශේක පුද්ගල භාවයත් ආර්ය භාවයක් විදිහට තමයි මේ ශාසනය හඳුනන්නේ. ඉතින් ඒක කවදාකවත් දෙන්නෙකුට එක සැරේ වෙන්නේ තමන් වෙනකොට එච්චරම තමයි. අපේ ඥාත පරිඥාවේදී සමූහයක් වශයෙන් දේශනයක් දෙන්න පුළුවන්. සමූහයකට කියලා දෙන්න පුළුවන්. නමුත් ඒක අල්ලගන්නේ කොයි වෙලෙකනා කොයි වෙලාවෙද කොයි ප්‍රමාණයද කියලා කියන්න බෑ. ඒක සම්පූර්ණ ඉලෙක්ට්‍රික් වැඩක් තියෙන්නේ. අහඹයක්. උනොත් තීර්ණාත්මකයි. ඊට පස්සේ මේ මේ තීර්ණ ප්‍රඥාවෙන් එයා යන තැන පැහැදිලි. ඒ දෙක අතරමැද තාරේ ඉන්න එකට මේ ඛණ්ඩත් ඛණ්ඩයි ලෙව ඛණ්ඩයි කටේ අතේ තියාගෙන දෙකම කරන්න ගියොත් ඒ කටේ තමයි බෞද්ධය කියලා කියන්නේ. බෞද්ධ වැටෙන්නේ ඔය අතරමැද උගුර හිර කරගත්ත જાතියේට. කේක් එක කණ්ඩත් ඕනේ. තියානින්නත් ඕනේ. ඉතින් ලෙව කකා තියාගෙන ඉතින් අන්තිමට කාලා නෙවෙයි ඉවර වෙන්නේ කුණු වෙලා. අතේව නරක් වෙනවා, පිලුණු වෙනවා. ඒ පිලුණු වුණත් ඒකට තියෙන කෑදරකම නිසා කාලය ඉවර කරන්නෙත් නැහැ. අතහරින්නෙත් නැහැ. ඉතින් බෞද්ධ අමුතුම જાති සතෙක්. හරියට නිකන් ගෙම්බෙක් මේ ඉස්කෙඩියෙක් ගෙම්බෙක් වෙන්න හදන වෙලාවේ උබේ ජීවියෙක් වෙන්න හදන වෙලාවේ වගේ. ඉතින් ඒකෙදි ඌ තාමතර වතුරටම කැමතියි. ගොඩ උන්නම් ඉන්න පුළුවන්. ඒ වුණාට වතුරට කැමති වගේ. ගතියක් පේන දින එක හරීම හාස්‍ය ජනකයි. ඒක නිසා මේ කාලේට බුදුජාණන් වහන්සේට වඩින්න එපයි කියලා කියනවා. වැඩියොත් දුකු අපහසුකටපත් වෙන මේ බෞද්ධයි කියන ජනතාව මේ අතිරණේ ගත කරන හැටි සාමාන්‍ය භෞතික ලෝකයේ ඉන්න මිනිස්සුත් අසහනයටපත් වෙනවා. ඒ කාමයේ තියෙන ආධිනව වශයෙන් බෞද්ධයත් අසහනයටපත් වෙනවා අතිරණය නිසා. නමුත් අතිරණයෙම ඉන්නේ ඔක්කොමලා. අතිරණ අවදි ඇත්තටම හරීම හෙලෙත්තාඩු අවස්ථාවක්. මඩේ හිටෝපි ඉන්න වගේ හරි වෙහෙසයි ඔය සාමාන්‍ය කාම ලෝකයේ තියෙන තරතේ පරිලාහයේ දුක අසහනේ එහෙමම තියෙනවා. මොකද පදනමක් ගන්න විදියක් නැහැ. මූලධර්ම වශයෙන් ඇහිලා තියෙනවා. තාම අපත්ත මානසෝ තාම එතෙන්ටපත් වෙලා නැහැ. පත් වෙමින් ඉන්නවා. ඒ වුණ ඒ වගේම සීක බවටපත් වෙනකොට අනුත්තර යෝගක්ඛේමපත් වේමානෝ. අනුත්තර වූ යෝගක්ෂ මේ මේ භාවනාවේ කෙලවරට කැමැත්තටපත් වීම සඳහා කැමැත්ත තියෙනවා. අන්න එහෙම කෙනෙක් මේ පටවි ධාතුව දිහා බලන්නට තමයි අපි ගිය සතියේ කතා කරේ. ඉතින් මම හිතුවා ඊගාට තියෙන ආපෝතේජෝ වායෝ කියන ඊතුරු ධාතු හතරත් ඒ බණත් ඇහිලා යම් ප්‍රමාණයකට මේක තේරුම් අරගෙන මේකමයි හරි දේ ඔය নানা ආකාරයෙන් පිටින් ඇවිල්ලා නීවරණ වශයෙන් බැඩ දෙන්න හදන ඒ කෙලස් බරිත తত্ত্বය පුස්සක් බව හිස් දෙයක් බව තුච්ච දෙයක් රිත් දෙයක් බව තේරුම් කර ගැනීමට වෙහෙස කරන පුද්ගලයා. අනුතර යෝගක්‍යම පත්තේමානෝ ඒකේනා අර පඨවි ධාතු වගේම ආපය ආපෝ ධාතු කියලා කියන්නේ වතුරේ නියෝජනය වෙන ගතිය. නමුත් වතුර නෙවෙයි. වතුර එකට රූපකයක් විතරයි. උපමාවක් විතරයි. නිදර්ශනයක් විතරයි. වතුරේ තියෙන ඒ සිමෙන්ති ටිකකට වතුර අඩුවෙන් දැම්මොත් සිමෙන්ති කුටි ටික අල්ල බදා ගන්න ගතියක් වෙනවා ඒකට ආබන්ධන ගතිය කියලා කියනවා. සිමෙන්ති වලට වතුර වැඩි වුණොත් වැగిරෙන ගතියට යනවා. ඒ නිසා ආපෝ ධාතුවේ ලහු ලක්ෂණයට කියනවා ආබන්ධන ලක්ෂණය කියලා. ගරු ලක්ෂණයට කියනවා වැగిරෙන ගතිය කියලා. ඒ නිසා තමන් ධාතු කොටාසයකට ප්‍රත්‍යක්ෂ කළ හැකි රූප ධාතු කොටාසයකට හිතියෝ දාගෙන ඉන්නකොට එහි තියෙන මේ බාබන්ධන ලක්ෂණේ වැටෙන වෙලාවක් එනවා. එහි තියෙන වැగిරෙන ලක්ෂණේ වැටෙන වෙලාවක් එනවා. එතකොට මේ පුද්ගලයාට පේන්නේ මම මේ බලබලා හිටව භාවනාවට බාධා කරමින් හිර කරන තද කරන බඳින ගතියක් නිකන් පිඹුරෙක් ඇවිල්ලා බඟ වෙලා ගත්තා වගේ. එනතම් බයිසිකල් ටයර් ට්‍රිප් එකක් දාලා ඇඟ වටේට වෙලාන වෙලාන ගියා වගේ නැත්තම් ඔළුව වෙලා ගත්තා වගේ අත වෙලා ගත්තා වගේ නහය වෙලා ගත්තා වගේ අර විලුම්පටි දාපු ගතියක් තියෙනවා. අනික් වෙලාවට මේක වැගිටිලා වැක්කිරන ගතියක් වෙනවා, නහයෙන් සොටුවක් කරනවා, කනින් කංකරලුවක් කරනවා, කටෙන් කෙල වැක්කිරනවා වගේ, දාඩිය වැක්කිරනවා වගේ වැක්කිරන ගතිය. අන්න ওই දෙක මධ්‍යස්ථ ප්‍රමාණයේ තියෙනකොට ධාතු ගුණේ වැටහෙන්නේ හැබැයි ඒක තමයි හොඳම සැපේලවන තැන. පීඩාව නැති තැන. ඒක වැටහෙන්නේ වැටහෙන්නේ ආපෝ ධාතුව ගරු හෝ ලහු ලක්ෂණයට අන්තයට යනවා. අන්තිමට ගිය ගමන් යෝගාවචර හිතන භාවනා කැඩලයි කියලා. සතිය නැතිය කැඩලයි කියලා. ඒ මේ පඩවි ධාතුව ඇවිල්ලා මම මේ ආවයි කියලා කියනවා කියන කතාව වෙනුවට එයා ඒක භාවනාවට කරදරයක් කරගන්නවා. මට මේ නිසා භාවනා කරගන්න බෑ. සතිය පවත්වා ගන්න යන්න බෑ කියලා චෝදනා කරනවා. ඉතින් එතනදී එයා ඉන්නේ තීරණේදී පඩවි ධාතුවට යන්තා කැමැතිනම් ඒ තාක් එයා ඒක භාවනාවට බාධාවක් වශයෙන් හෝ හිතිහැරයක් වශයෙන් ගන්නවා. මේක අයින් කළ යුතු ප්‍රහාණය කළ යුතු කියන හරි තීන්දුවට යන්න නම් මෙයා තේරුම් ගන්නවා මේ පාඨවි ගතිය පාඨවි භාවය තේරුම් ගන්න ඕන එක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි මේකේ ස්වභාවය ඕක තමයි. පාඨවි ස්වභාවය මේක තමයි කියලා තේරුම් ගන්න තේරුම් ගැනීම හරිම මනාප ඉලවන ප්‍රියලවන දෙයක් වුණාට ඒකේ අවසාන ඵලය තමයි පටවි ධාතු අතාරින එක. තේරුම් ගැනීම සහ තැහැරීම දෙකකට සිද්ධ වෙනවා. හැබැයි එතෙන් එනකොට මෙයා තීර්ණ පරිඥාවේ ඉන්නේ වර එක පටවි පටවි ධාතු වශයෙන් තියෙනවා නවක වෙලාවට නහයෙන් හොටු වෙනවයි කියලා කියනවා. කිහිල්ලෙන් দাঁඩිය වැක්කිරනවයි කියලා කියනවා. එහෙම නැත්නම් අතපය මේ කොල්ලන්න බැරි වෙන ඉතින් එහෙම ගල් වුණා වගේ කියලා කියනවා. ඒකට එයා කතා කරන්නේ භෞතික සම්මුති භාෂාවෙන් කට කන නාසය දිව බඩ ආදී වශයෙන්. ඒකල කියන තද වුණා, වැగిරුණා. ඒක කියලෙවල ඒක භාවනාවට බාධාවක්. එතකොට යාට ඒක භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් හෝ ප්‍රතිපදාවේ දිනුවක් වශයෙන් නෙවෙයි පේන්නේ අයියෝ මේ මේ වැස්ස නිසා එහෙම නැත්නම් කවුරු හරි මේ කරපු දෙයක් නිසා මට එම්බ්‍රිස් ආබෝ වෙලා මට මේ ලෙඩක් එනවා කියලා ඒකත් එක්ක ද්වේෂපදනමෙන් බලන්න. ද්වේෂපදනම නැතුව මේ ධාතුන්ගේ භාෂාවක් ධාතුන්ගේ ක්‍රියාකාරකමක් කියලා දැනගත්තොත් ඒකත් එක්කම ප්‍රහාණය තමයි සිද්ධ වෙන්නේ. ඉන් ඈත් වීමක් සිද්ධ වෙනවා. ඒක යෝගාචර කවදාකවත් හිතන්නේ මොකෝ මෙතෙක් කල් ඉගෙනගත්ත හැම දෙයක්ම අල්ල බදාගත්තා. දැන් දැනීම ප්‍රහාණයට හේතු වෙනවා. ඉතින් ඒ නිසා යෝගාචර පුදුමාකාර බයක් එනවා. පුදුමාකාර අසරණ ගතියක් එනවා. පුදුමාකාර පාළු ගතියක් එනවා. මේ මෙච්චර කල් මං හිතා හිටු මේ නාය හොටු ගන්නවා කියලා කියන්නේ ආපෝ ධාතුවේ කරු ලකුණක්. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්නකොට හේම වෙලලා බැඳලා ගල්ලා වගේ තිබ්බා වගේ කියලා කියන්නේ මේ ආබෝලක් ආපෝ ලක්ෂණේ ලහු ලක්ෂණයක් කියලා තේරුම් ගත්තොත් පුදුම සතුටක් ඇති වෙනවා කවදාකවත් දකපු නැති විදිහට ධාතු ගුණ ධාතු මනසිකාරයකට වැටෙනවා. නමුත් ඒ වැටමත් එක්කම බිම් බෝම්බයක් උඩ ඉඳගෙන ඉන්නා වගේ තේරෙන්න පටන් ගන්නවා මේකෙන් මේක දැන ගැනීමයි ප්‍රහාණයයි දෙක එකට සිද්ධ වෙන්නේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ. අනිත් ඕන තැනක දැන ගැනීම සහ බැඳීමක් ඇති වෙනවා. ලෞකික ඥාන දැනගන්න දැනගන්න ඒක මම කියා ගන්නවා මගේ කියා ගන්නවා මම අසවල් විද්‍යාඥයා අසවල් දක්ෂයා අසවල් විශේෂඥයි කියන. මේකේ ඒ පඨවියාපෝ තේජෝ කොයි එකටත් ඒ ඒ ධාතු ගුණේ තේරෙනවත් එක්කම ඒකෙන් ප්‍රහාණය වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා ඒක යෝගාවචරයට තියෙන්නේ සතියෙන් සතිය ප්‍රහාණය වීමක්, සමාධිය ප්‍රහාණය වීමක්, ඉඳගෙන ඉන්න බැරි ගතියක්. මේක තල්ලු කරන්න හදන ගතියක්. වෙන විදිහකට කියනවනම් මෙතෙක් කල් ඉගෙනීම හරහා තෘෂ්ණාව පහළ වුණාට රාගය පහළ වුණාට දැන් මේ භාවනා හඳා විරාගය සහ අලෝභය පහළ වෙන්න පටන් ගන්නවා. ඒක දැනීම සහ ඒ ප්‍රහාණය දෙක එකට සිද්ධ වෙනවා. මේ නිසා යෝගාචරය මේකට දැනීමක් කියලා බාර ගන්න කැමති නෑ. යෝගාචරය හිතන්නේ මේක මොකක් හරි අරියාදුවක්, භාවනායේ වැරද්දක්, ඍතු ගුණේ වැරද්දක්, කවුරු හරි කරපු දෙයක්, එහෙම තමගේ පරණ කර්මයක්, ගත්ත ආහාරය වැරද්දක් කියලා මොන හරි දෙයකට මේක හේතු කරන්න හදනවා සජීවීව හස්පනා අපිට වර්තමාන වශයෙන් දැක ගන්න උත්සාහ කරන්නේ උත්සාහ ගන්න උත්සාහ කරන්න තරම් යෝගාවචරයා තීරණ පරිඥාවේදී හෝ පහන පරිඥාවේ දක්ෂ නැහැ. ඉතින් මේකට එකම බේතයි තියෙන්නේ. එකම උත්තරයි තියෙන්නේ මේක ලක්ෂ වාරයක් කරන්න ඕන කවදා හෝ අවබෝධයක් එනවත් එක්ක මේකෙන් වෙන්වීම සිද්ධ වෙන තැනක් තියෙනවනම් ඒකට බයක් තමයි මනුස්සය තුළ තියෙන්නේ. මනුස්සය ඉගෙන ගන්න කැමති ප්‍රිය දේවල්. ඉගෙන ගන්න ඉගෙන ගන්න දෙයට ප්‍රිය වෙනවා. නමුත් ශිල්පේ කෙලපැමුණාට පස්සේ ඒ දෙයින් ඈත් වීමක් සිදු වෙන බව ඒ යෝගාචරය මැරෙන්න ඉස්සලා පිළිගන්න කැමති නැහැ. මරණදී නම් ඒක පිළිගන්න. පිළිගන්න වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කරන්නේ උගන්වනවා ඉගැන්නිල්ලක් තීර පරිඥා ඥාත පරිඥා තීරණ පරිඥා පහාන පරිඥා එනකොට තීරණාත්මක දැනකට එනවා ඒක පිළිබඳ දැනගත්තට පස්සේ ඒක අතහැරෙනවා කොච්චරද කියනවනම් රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ කෙරේ තියෙන ශ්‍රද්ධාවත් අතහරිනවා අස්සද්දෝ කියන තත්ත්වයට පස්සේ ආයෙ වැඩක් නැහැ බුදුහාමර අදහන්න ඕනේ නැහැ මොකද මම දන්නවා ඒක හිතා ගන්න බෑ. ඔය සීය සේනාපති බුදුජාන් වහන්සේ ළඟට ආවට පස්සේ සීය සේනාපති අහනවා ස්වාමීන් වහන්සේ දානේ ආනිසංස මොනවද කියලා. ඉතින් බුදුජාන් ශ්‍රී ආනිසංස පහක් දේශනා කරනවා. සීය සේනාපති හොඳට දන් දෙන මිනිස්සෙක්. දජපානෝපියෝති ධම්මං අනුක්කමං සතන් ධම්මං අනුක්කමං කියනකොට ඉතින් ස්වාමීන් වහන්සේ දෙන එකන ප්‍රියමනාපයි කියන එක දැනගන්න ඔබ වහන්සේ අදහන්න ඕනේ නැහැ මම දන්නවා මම උදටම දන් දෙන මිනිස්සෙක් බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ එයා බොහෝ දෙනාට ජනප්‍රිය වෙනවා කියන මට අදහන දෙන්න සල්ස මම දැනන්න බෑ ජනප්‍රිය මිනිස්සෙක් ඒ ඒ කාරණා අතරම කිව්වට පස්සේ අපි ඔබ වහන්සේ කියනවා දාන දීපේකන මරණය මාසි පස්වෙනි ආනිසංසයෙන් සග්ගන් සෝකං උපජ්ජති ස්වර්ගයට යන. ඒකට විතරයි මට ඔබ වහන්සේ අදහන්න ඕනේ. මොකද මම තාම දැකලා නැහැ. අනික හතර මට ඔබ වහන්සේ අදහන්න ඕනේ නැහැ. දැන් ස්වර්ගයට ගිය බවක් දන්නවනේ බුදුහාමුදුර අදහන්න ඕනේ නැහැ දාන සම්බන්ධයෙන්. මොකද ඒකේ අදහන්න දෙයක් නැහැ දන්නවා. ඒක නිසා මේ තීර්ණ පරිඥාවේ තියෙන්නේ අවබෝධ වෙච්ච ගමන් ඒකෙන් අතහැරෙනවා. ඉතින් ඒ නිසා බෞද්ධ හරි බයයි බුදුරජාණන්සේ අතහැරනවා. ධර්මයේ අතහැරෙනවා. සංඥා අතහැරනකොට. ඒකේ ලකුණක් තමයි ආපෝ ධාතු ආපෝ ධාතු වශයෙන් තේරුම් ගන්න ලෑස්ති නෑ. ඒකට පොඩි කැක්කුවක් තියාගෙන පොඩි හැඟීමක් තියෙන සංජානනයක් තියානිනවා. මේ අභිජානනේ වෙනුවට. අභිජානනේ බැරිකම නන් නෙවෙයි තියෙන්නේ. ඒකට තියෙන ප්‍රේම සම්බන්ධයක් තියෙනවා පට වියාපෝ තේජෝ වලට. ඒ ප්‍රේම සම්බන්ධය පිළිබඳව අටුවාචාර්ය වංශයේ මෙහෙම විවරණයක් කරන එක සමහරලාට කෙනෙකුට ධෛර්යයක් උපදවන්න ඉඩ තියෙන භාවනා කරන කෙනාට. අපි යමකට ඒ සම්බන්ධය ඇති කරගන්නේ තණ්හා වශයෙන්, මාන වශයෙන්, ditthi වශයෙන්. මේ සීක පුද්දලට යනකොට ditthi වශයෙන් තියෙන බන්ධනේ කැඩිලා තියෙනවා. එයාට දැන් තණ්හා සහ මාන වශයෙන් බැඳීම තියෙනවා. ආපෝ ධාතුව කෙරෙහි ditthියක් නැහැ. මේක මගේ ආත්මය කියලා නෑ. හැබැයි තණ්හාවට සහ මාන්නයට තාම මේකෙන් පොහොරක් ලබනවා. ඒ තාකල් එයාට සීක කියන නම කියනවා. නමුත් අනාගාමි වෙනකොට ඇත්තටම තණ්හාවක් නැති වෙනවා මාන්නේ විතරයි ඉතුරු වෙන්නේ ඒත් ඒක කියන. ඒ නිසා මෙතන සාමාන්‍යයෙන් අටුවචාන් වංශ පිළියරන් තියෙන්නේ සෝවාන් සකදාගාමි කියන සීක පුද්ගලයෝ දෙන්න විතරයි. ඒ ඇතුන් බලනකොට නම් අර අභිධර්ම සහ අනිකුත් මූලධර්ම වලට ගැලපෙනවා. ඒක නා දික්ටි වශයෙන් බැඳෙන්නේ නැහැ. ඒ නිසා යාට සාමාන්‍යයෙන් අන්ධ පෘථජනට වෙනසක් තේරෙනවා. ආපෝ ධාතුව ස්වාධීනව නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් එයා දන්නේම නැතුව මාන දිට්ඨි වශයෙන් බැඳීමක් තියෙනවා. එයාට තාම තීක්ෂණ බුද්ධියක් නැහැ. මම දිට්ඨි වශයෙන් ගැලිලා තියෙනවා, තණ්හාමාන වශයෙන් අල්ලලා තියෙනවා කියන එක. ඒ සුතමේ ඥානියක් නැහැ, චින්තාමේ, චින්තාමේ ඥානියක් නැහැ. තියෙන නැත්නම් තීර්ණ පරිඥාවක් නැහැ. ඒ නිසා එයාට පේනවා වෙනදා තනින් තදින් ඇල්ලුවේ නැතුනට අතහැරලා නැහැ කියලා. අන්නේ ගතිය භාවනාවේ දුර්ලභමක් විදිහට හුඟක් කරලා තේරුම් ගන්නවා. මේ කබර ගෝයා ඛණ්ඩෝනවට තල ගෝයා කරගන්න જાති මිනිස්සෙයින්ට. තව කෙනෙකුට තේිනව නෑ මොකද්ද ගැලවිලා තියෙනවා මම පිළු තුනක් දාලා තිබුණා එක වෙලුවක් ගැලවිලා තියෙනවා දෙකක් ඉතුරුලා තියෙනවා කියලා හොඳ සුතවත් කෙනාට තීක්ෂණ බුද්ධිමත් කෙනාට භාවනාවේදී මේ ආපෝ ධාතුව කෙරෙහි යම් වෙනසක් මට තියෙනවා කියන එකට හිතා ගන්න පුළුවන්. පිළුන් තුනක් දාපකේ එකක් ගැලවිලා තියෙනවා. තව දෙකක් තියෙනවා. තණ්හා වශයෙන් මාන වශයෙන් තියනවා කියලා. අන්න ඒ විදිහට හොයන්න ගත්තොත් එයා භාවනා තැහැලා යන්නේ තවදුරටත් ඒකම කරමින් කරමින් මේකේ ඉතුරුලා තියෙන වෙලුන් දෙක දැක්කානම් තුන්වෙනි එක ගැලවුණා කියන එක දැක්කානම් පුදුමාකාර උනන්දුවක් හිතේ ඇති වෙනවා. ප්‍රමෝදයක් ඇති වෙනවා. සතුටක් සම්මෝධමාන ප්‍රමෝදමාන ගතියකට එනවා. මේ සංසාරේදීම මම මේ තණ්හා මාන දිට්ඨි වශයෙන් තියෙන බන්ධන තුනේ දැන් දිට්ඨිය ගැලවිලා තියෙනවා නැත්නම් දුර්වල වෙලා තියෙනවා තණ්හා මාන දෙක තියෙනවා කියලා. ඉතින් ඒකේ ඉන්නේ අසුවිරු ඥාන නැති කෙනාට ඒ වගේ මේ තියෙන தත්ත්වය අර්ථයේ දිගට භවනා කරන්න නැති කෙනාට. අපි හුඟක් වෙලාවට වෙන්නේ මේ මට නහයෙන් හොටු වෙනවා කියලා නැගිටලා යනවා. කටෙන් කෙලවුනනවා කියලා භවනා නැගිටලා යනවා. කයින් দাঁඩි දානවා කියලා නැගිටලා යනවා. නැත්නම් මේ කය අත පය එහෙම අල්ලලා හිර කෙරුවා කියලා බය වෙලා නැගිටලා යනවා. එයා දන්නේ නැහැ මේ ආපෝ ධාතුව මදක් දුර්වල වෙලා නැත්නම් ඥානෙට අහු වෙලා තාමත් ලහු ලකුණයි මේ පෙන්වන්නේ නැත්නම් ගරු ලකුණයි මේ පෙන්වන්නේ කියලා මේ කාරණා දෙක දන්නේ නැත්නම් එයාට පේන එක බයට කාරණාවක් විදියට එහෙම නැත්නම් සතිය අඩුවීමක් විදියට සමාධි අඩුවීම. ඒක කමඨහන් වාර්තා ලියන ලියමනෙන්ම දැනගන්න පුළුවන් ඒකට ලියන්නේ ද්වේෂ සහගතව. මට භාවනා කරනකොට කෙලගිලින්න වුණා සතිය ගන්නවා. කටර වෙනට වැඩි කියලා ගහන්න පටන් අරගත්ත සතිය ගන්නවා. උගුර කහන්න පටන් අරගත්ත ඇස් දෙක කහන්න පටන් ගත්ත වෙන්දට ඩිය කහින්ද සිද්ධ වුණා වෙන්දට ඇස් කහන්න සිද්ධ වුණා භවනා සතිය කරනවා කියනවා. ඉතින් ඒක නාට කිව්වොත් ඒ කහින එකත් ඇත්ත. උඹ උනම් කැහැපන් කැහැලි වල ආයෙ සතිය පිටවන්න පටන් අරගත්තොත් කහින්ද ඉන්නේ ඉස්සලා තිබුණු ආස්වාස් ප්‍රසවාස පැරිටින හැටි කැස්සට පස්සේ ආස්වාස් ප්‍රසවාස පැරිටින හැටි ලොකු වෙනසක් වෙලා තියෙනවද කියලා හොඳට බලපු කෙනට වෙනසක් වෙලා නැහැ. ඒ නිසා ඒ කැස්සයි කියලා භාවනාවට හානියක් වෙලා නැහැ. චිත්ත ප්‍රවෘත්තියට කෙලස් එකතු වෙලා නැහැ. ඒ කැස්සත් මේ අනිත් ධාතු තුනට වැඩිය ආපෝ ධාතු ඇවිල්ලා කරන කතාවක් කියලා පහුවෙන්ද එහෙම වාර්තා කරනවා කියලා දෙන්න පුළුවන්. කියලා දෙන්න පුළුවන් විදිහට කවදාකවත් වාර්තා කරන්නේ වාර්තා කරන්නේ මට භාවනා කරන්න බෑ කැස මට භාවනා කරන්න බෑ හොටු ගන්නවා මට භාවනා කරන්න බෑ කියලා ගන්නවා කෙල ගලනවා කියන එකෙත් මුලැමැදාක වශයෙන් බලලා කටයුතු කෙරුවොත් ඒක තේරෙනවා. මේ විලුම් පටි දැම්ම වගේ තද කරන ගතියත් ආපෝ ගතිය, උගේ වෙගිරෙන ගතියත් ආපෝ ගතිය මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් දෙකට වගේ භාවනාදී තේරෙන්නේ නමුත් නියෝජනය කරන්නේ ඒකාමයි. ඒක තේරෙන්නේ කාමයේ නැති වෙච්ච වෙලාවට විතරයි. කාම සංඥාව නැති වෙච්ච වෙලාවට විතරයි. ඒ නිසා මේක තේරෙනවයි කියලා කියන්නේ අවස්ථා දෙකකින් භාවනා දියුණු වෙලා. මම ඉන්නේ රූප මේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හාවෙත් නෙවෙයි. එහෙම නැත්නම් නීවරණ පහෙමුත් නෙවෙයි. නීවරණත් අයින් වෙලා මේ පේන්නේ කටට කෙලැවිලා කෙලැව බව දන්නවා. මුත් ඒක පිළිබඳ ද්වේෂයක් තියෙනවා. ඒක භාවනාවට වෙච්චි අරියාදුවක්, අමලියක් කියලා දකිනවා. ඒක ලියන ලියමනේම පේන්න තියෙනවා. එයා භාවනාවේදී ඇතිවෙච්ච ආනිසංශයක් ධාතු මනසකාරයක් සතිය තීව්‍ර වීමක් මේ අස්පනා අපිට තියෙන එකක් මට මේ පේන්නේ. ඒකට මම වෛර කරන ගතියක් තියෙනවා කියලා පෙන්නලා දුන්නොත් කමටහන් සුද්ධ කරන වෙලාවේ ඒක පිළිගන්න කැමති නෑ. එයා හිතන්නේ නෑ නෑ භාවනා කරනකොට එහෙම කරදර එන්න බෑ. තියෙන කරදර අඩු වෙන්න ඕනේ. එයා හිතන්නේ ඒක තමයි දුක නැති වෙනවයි කියලා. මේ දුක්ඛම් පරිඤ්ඤයයන් කියන කතාව ආත්මසීම දැනගන්න ඕනේ දැනගන්න මේ පටවි ආපෝ ධාතුව මට උදව් කරන වෙලාවක් ඒකට මනා තීරණයක් ගනින් නැත්තම් මනා විචක්ෂණ බුද්ධියක් දාන්න තනියම කවදාවත් කරන්න බෑ ඒකට ගුරුවරෙක් ඉන්න ඕනේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ එකක් ඇල්ලුවාට පස්සේ නම් මේ අනුමාන ඥාණයෙන් අල්ලන්න පුළුවන් ආ මේ එදා නම් මට ආපෝ ධාතුව ආවේ දැන් මේ පඨවි ධාතුව වෙන්න ඇති මේ වායෝ ධාතුව වෙන්න ඇති මේ තේජෝ ධාතුව වෙන්න ඇති කියලා එකක් දෙකක් පට බේරාගත්ත කෙනාට අනිත් එකට යන්න පුළුවන් හැබැයි කමඨාන් සුද්ධවන්න පේනවා හැම එකම ඇඟිල්ලෙන් ඇල්ලලා කියලා දෙන්න වෙලා තියෙනවා. පාඨවි ධාතුව ගැන කියලා දුන්නට එයා බහුවෙන්ද ආපෝ ධාතුව අල්ලගෙන ඒ ප්‍රශ්නේම අහනවා. තරහ ගන්න එපා. ඒකේ ආයෙත් කියලා දෙන්න. තරහ ගන්න එපා. ආයෙත් ඒක කියලා දෙන්න. අත් ආපෝ වායු ධාතුවට තරහ. ඒක එහෙම තමයි. එයාර නාකී මේ හොඳට වයසට ගිහිල්ලා මේ පුතා උපස්ථාන කරනවලු. ඉතින් පුතාටත් මේක මල වාතේ නාකිය මැරෙන්නෙත් නැහැ, දහහක වෙන්නෙත් නැහැ කියලා ඉතින් කරන්න ඕනකමට කරනවා. එම් මේ වගේ තන කරගෙන ඉඳද්දී මේ වගේ තහඩුවකට ඇවිල්ලා කපුටෙක් කානවා. ඉතින් නාකැරිති කරන දන්නේ මොකද්ද පුතේ? කපුටෙක්. ඊට ටිකක් කළා ගිලන මොකද්දම කිව්වේ? කපුටෙක්. ඊට පස්සේ ආයෙසරයක් අහනවා මේ මොකද්ද මම දැන් තාත්තට සැරයක් කිව්වනේ කපුටෙක්. ඊට පස්සේ සැරේ අනිත් සැරේ ওইටත් වැඩි සැරෙන් කතා කරනවා. කතා කරුවට පස්සේ ලොක්කා ආයේ පස්තනෙන් තිපා වෙලා වගේ නැගිටලා ගිහිල්ලා පරණ දිනපොතක් අරගෙන අවිලා කියනවා. ඔබ පුංචි කාලේ මම්මගේ උකුලේ තියාගෙන ඉඳද්දී උඹ ඔන්න ඔය සතා පෙන්නලා මගේ මොකාද කියලා ඇහුවා. මං කව පුතේ ඒකට කියන්නේ කවුටා කියලා. ඊට පස්සේ උඹ ආයෙත් මගෙන් ඇහුවා මොකේද තාත්තේ කියලා. ඊට පස්සේ මම කව කපුටා. ඔක ගිරවෙක් නෙවෙයි පුතේ. ඔක නෙවෙයි ඊට පස්සේ ආයෙත් පස්සරයක් මම ඔබට කියලා දුන්නා. ඒ පස්සරේම කියන්න කියන්න මට උට ආදරය ඇති වුණා. දැන් බලපන් ඔබ මට කියනකොට තුන්වෙනි සැරෙන් පස්සේ තද වෙලානේ. මම ඔබට කියලා දීපේක මම লীලා තිබ්බ පුතේ ඉස්සල්ලාම හම්බෙච්ච පුතා මේ කපුටා කියන එක ඉගෙන ගන්න පස්සරයක් හයසරයක් අහන එක ඇහැටි. හැබැයි මට ඒකට ආසාවක් ඇති වුණා ඊට පස්සේ මගේ ප්‍රශ්න අහන්නේ දැන් උඹට කපුටා දාන්න. දැන් උඹට මම බරක් වුණාට පස්සේ උඹට කපුටත් බරක් නැවතරයක් අහනට බරයි. එනිසා මේ පඨවි ආපෝ තේජෝගේ 24ක් අරගෙන සරුවචනාංශේ සන්දර්භ 24ක් හර අපට උගන්වන්නේ එකක් කියලා දුනාට ඇල්ලුවාට දෙකේදී ආය අහු වෙනවා. දෙකක් කියලා ඇල්ලුවාට තුනේදී අහු වෙනවා අපි. ඉතින් ඒක පුත්‍ජන ගතිය. නිසා සීසරයක් කියලා දෙන්න. Tamanටම තමනුත් කියලා දෙන්න. තව කෙනෙක් ඇහුවත් කවවම කවදාකවත් හිතන්න එපා කියලා දුන්න කෙනෙකුට මේ කියන්නේ කියලා. ඒක මතක හිටින්නේ නැහැ. මොකද මේ තීරණ පරිඥාවේ අපි අල්ලන්නේ අල්ලන්න පුළුවන් දැනුම විතරයි පහාන පරිඥාට අවුතු වෙන දැනුමට අපි ප්‍රිය කරන්නේ තීරණ පරිඥාවෙන් අපි අල්ලන්නේ මගේ තණ්හාමාන දිටි වඩන ධර්ම විතරයි. නමුත් නෛර්යානික සී සද්ධර්මයේ තීරණ පරිඥාවෙන් තියෙන පහාන පරිඥාව දැනගන්න දැනගන්න එක අතහැරෙනවා. ඒ නිසා ඒක නිකන් බීතිකාවකට වැටෙනවා. ෆෝබියා එකට වැටෙන ඒ දැනුම ශීඝ්‍රයෙන් හිත අමතක කළා. ඒක නැවත නැවත කමඨාන් සුද්ධ කිරීමේදී මතක් කරලා දෙන්න ඕනේ මතක් කරලා දැන් මේ දැනුමට අප්‍රිය ගතිය තමයි හරියට විරාගය ආපුවාම හිතට කම්මැලිකමක් විදිහට තමයි පේන්නේ. නීරස ගතියක් විදිහට තමයි පේන්නේ. එපා වෙන ගතියක් විදිහට තමයි පේන්නේ. අසරණ ගතියක් විදිහට තමයි තියෙන්නේ. අනතුරුදායක තත්වයක් පේනවා. ඒක කවදාකවත් යෝගාවචරයක් කියන්නේ නැහැ. ඒතර දැනගන්න ඕනේ මෙයා ලියන ලියවෙන පේනවා කටට හොක් හෙලාවයි කියලා ලියන්නෙම තරයි. බාධාවක් විදිහට සලකලා කියන්නේ නෑ. කටට කෙලෙනකොට කාම තණ්හාවෙ නෙවෙයි, කාමේ නෙවෙයි හිත තියෙන කාම තණ්හාවෙත් නෙවෙයි, කාම සංඥාවෙත් නෙවෙයි දැන් තියෙන රූපේ. විශාල භාවනාවේ දියුණුවක්. හරියටම කටට කෙලාප වෙලාවේ අස්පනා පිට වෙන දෙයක්. ඒ නිසා කටට කෙලා බව දන්න උඹේ හිත කාමෙන් සහ කාම සංඥාවෙන් දුරවන් වෙලා තියෙන. දැන් තියෙන්නේ රූපේ. ඕක හරි වටිනවා. ඕක තේරුම් ගත්තොත් විතරයි අනුමත කෙරුවොත් විතරයි සමාදන් වුණොත් විතරයි ඔබට තේරුම් ගන්න පුළුවන් මේ වෙලාවේ මගේ හිතේ කාමේ නැහැ කියලා. මගේ හිතේ මේ වෙලාවේ කාම සංඥා දැන් තියෙන රූපයක් මේ අස්පනා පිට වෙන රූපයක් ඔය රූපෙට තරහ වුණොත් ද්වේෂ වෙනවා ඔය රූපෙට ආසනොත් කාම සංඥා වෙනකොට මොකද්ද එකක් එනවා පුට ඔන්න එක වළක්වන්න පුළුවන් කොහොමද වළක්වන්නේ මේ ආපෝ ධාතුව වැටෙන වෙලාව කියනකොට කාමයක් කාම සංඥාවක් නැහැ මේක ප්‍රතිපදාවේ දියුණුවක් මේක කෙලෙස් අඩුවීමක්. ඒ නිසා මම මේක ආපෝ ධාතුව වශයෙන්ම තේරුම් ගන්න උත්සාහ කළොත් මනසේ පහළ වෙන්න පුළුවන් මනාපමනාප දෙක නැති කරගන්න අවස්ථාවක් ලැබෙනවා. මනාපමනාප දෙක නැතිවීම අමනාපයක් කරගන්න එපා. ඒක තමයි භාවනා කරනකොට කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම එනකොට අපි ඒකට අමනාපයක් ඇති කර ගැනීම තමයි මේ රසකාමී ලෝකය කියලා කියන්නේ. රසාස්වාදයේදී කියන ලෝකේ. ඒකම රසාස්වාදේ නැති තැන කම්මැලිකම එන තැන නිජමත එන තැන සම්බෝධමාන වෙන්න පුළුවන් නම් මේ භාවනාවේ දියුණුවක් කියලා මේක ප්‍රතිපදාවේ ඉදිරියක් කියලා ඒ මිනිස්සයා මිනිස්සෙක් වෙන්න බෑ. ඒ මිනිස්සයා අමනුස්සෙක්. ඒ මිනිස්සයා දන්නවා කනගාටුවෙන් සතුටු උපේ නැහැටි. දුක ආර්ය සත්‍යයක් කරගන්න හැටි. ඒක තමයි තීර්ණ පරිඥාවේ කෙලවර. ඒකට ඇති වෙනවා මේ තීර්ණ පරිඥාවේ යහට යන්න යන්න යන්න යන්න Tamanට නොදැනීම අතේ පොල් තෙල් ගා ගන්න ගතියක් තියෙනවා. අල්ලන අල්ලන දේ ලෙස්සන්න පටන් ගන්නවා. ඒ ලෙස්සන්න එන ගතිය ලෝකයක් එයාට කියනවා දැන් ඔබ ඉස්සර වගේ නෙවෙයි බීරියලියට වේනා ගායනා කරා වගේ මොනවා කිව්වත් අහන්නේ අපි කියන දේවල් ඇහෙන්නේ නැහැ කියලා ලෝකයා කනපින්දම් ගහනවා තමන්ගේ හිතත් කනපින්දම් ගහනවා. නමුත් මතක තියාගන්න මේ පහාන පරිඥාවේ ආරම්භක පෙර නිමිත්ත, පුබ්බ නිමිත්ත. ඉතින් ඒ වගේ වෙනකොට බන්ධන සහිත ලෝකයක හිටියොත් එයා ලෝක දෙකක් මැද හිර වෙනවා. ලෝකයාගෙමත් බැනුම් ගන්න තමන්ගෙත් බැනුම් ගන්න. අපේ රට අරණ්‍යක හිටියොත් රුක්ක මූලගත වෙලා හිටියොත් ශූන්‍යාකාරගත වෙලා හිටියොත් තවත් ඒ වගේ පිස්සු ඉන්නවනේ ඒකේ. සමාන පිස්සු ඉන්න නිසා පිස්සු නෑ කාටවත්. ඔක්කොටම පිස්සු නෑ එතකොට. අර පිස්සු නැති කට්ටියල කියනකොට තමයි පිස්සු වැටෙන්නේ. ඒ නිසා මේ වගේ තැන ඉනකොට ඒ වගේ කවුරු හරි දැක්කොත් නීරසකම ඉතින් වෙන මොනවද කියන්නේ මෙහි ආවේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක නෙවෙයිනේ සැප හොයන්න නෙවෙයිනේ. භාවනා හරියනවනම් පහන පරිඥා වෙනවනම් මේ හතරමා ධාතුන් මතුවෙන මතුවෙන හැම වෙලාවෙ මෙතෙක්කල් මඤ්ඤණා කරා දැන් අභිජානනය කරනවා. ධාතුව ධාතුව වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දන්නව කොහොමද දන්නේ ආපෝ ධාතු වෙන දන පාඨවි නෙවෙයි කියලා. වායෝ නෙවෙයි කියලා. තේජෝ නෙවෙයි කියලා. කාමේ නෙවෙයි කියලා. කාම සංඥා නෙවෙයි කියලා. ඒ දෙක කාමේ කාම සංඥාව නෙවෙයි ආපෝ පාඨවි තේජෝ වායෝ නෙවෙයි කියලා දැනට ආපෝ ධාතුව නැතුව බෑ. මොකක් හරි හොල්මනක් ඉස්සරහට එන්න ඕනේ. ඒ එන හොල්මන එන හොල්මන වශයෙන් දැනගත්තොත් ඒ වෙනුවට එන්න තියෙන අනිකුත් භයානක අකුසල රාශියක් නැති කරන්න පුළුවන් නමුත් මේක නෙවෙයි නිවන කියන්නේ. මේක මේ ඊට වැඩි අකුසල ධර්ම අයින් කිරීමට අරගත්ත ප්‍රතිස්ථාපකයක් විතරයි සාපේක්ෂ ධර්මයක් විතරයි ඒක හතර ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා පඨවි ආපෝ තේජෝ වායු ඒවට කියනවා රුප්පන ධර්ම ඉද්දෙන ධර්ම කුප්පන ධර්ම විපරිණාමයටපත් වෙන ධර්ම ඒකේ තියෙනවා ගරු ලකුණු ලහු ලකුණු හැබැයි දෙකටම එක නම කියන්නේ වැගිරුණත් බන්ධනයක් ආවත් ආබන්ධන ලක්ෂණයක් ආවත් දෙකටම ආපෝ ධාතුව කියන්නේ ඉතින් ඒකට ගිහිල්ලා යම් වෙලාවක තමයි දැනගත්තොත් දැන් මගේ ධනිස් ධනිය එහෙම හිර කරලා ගල් වුණා වගේ පේනවා. මේ පැත්තේ වැగిරෙන ගති පේනවා. මෙන්න මේ විදිහට දිහා බැලුවොත් අර ගල් වෙලා තියෙන ලක්ෂණයේ ධනිය කියලා ගන්නකො ඒකේ මරියාදාව පේන්නේ සීමාව පේන්නේ ඇත්ත කරලා බලව පේන දණිය නෙමෙයි පේන්නේ එතකොට. ඒ පේන තද ගතියේ, තද භවයේ, තද ස්වභාවයේ එහා ඇතුළත පිටතට වෙන් කරන්න බෑ. සීමා මරියාදාවල් නැහැ. වැగిරෙන ගතිය ආවත් අපි නාය කටබඩාදී වශයෙන් කියන මේ සම්මුති රිංගවන්නේ නැතුව බැලුවොත් වැగిරෙන බව කියලා, වැగిරෙන ස්වභාවය කියලා, වැగిරෙන ගතිය කියලා ඒ භාව ලක්ෂණ වල සීමාවක් නැහැ. මේ ඇතුලේ මේ පිට කියලා. ඒක නිකන් පදාසයක් පෙන්වන. නිකන් වලා තුනි වලාකුලක් වගේ. ඒක දිහා බලුවොත් මරියාදාවක් නැතිකම සීමාවක් නැති වැටකොටු නැති කතිය නිසාම පේනවා මේක ඇතුළතද තියෙන්නේ පිටතද තියෙන්නේ මගේද මේක නැද්ද කියන එක ඕනේ නම් ඇතුළට දාගෙන දුක් විඳින්න පුළුවන්. නැත්තම් කියදයි මේක ධාතු ස්වභාව. මෙවුවා න්‍යාය ධර්මය මෙව්ව චිත්ත නියාම. මේ චිත්ත නියාමේ එළි වෙන වේලාවේදී මට කාමේසා කාම සංඥාව දුරවන් වෙන නිසා මේ ධර්මයට බුදු කෙනෙක් කිව්වේ නැත්නම් අපිට ප්‍රමෝදය ඇති කරගන්න දන්නේ අපි ඒකට වෛර කරනවා. ස්වභාවය ඒකයි මොකද අපි හැදිලා තියෙන જાතිය බෝකරන්න පරිණාමයට මේක ඒක උගන්වන්නේ නැහැ. අපිට උගන්ලා තියෙන જાතිය බෝ කරපම් මේ පටවි ආපෝ තේජෝ වායෝට මම කියන්න පුරුදු කරන්න ඕනේ. දරුවන්ට පුරුදු කරන්න ඕනේ මේක මම කියාපම් මගේ කියාපම් මගේ ආත්මේ කරගනින්. නඩු කියපම් ගහගනින් බැරගනින් ඒකේ ප්‍රශ්නයක් නැහැ හම්බ කරපම්. දරුවොත් හම්බ කරන්න ඕනේ දරුවන්ට හම්බ කරන හැටි කියලා දෙන්නත් ඕනේ. එතකොට පටවි ධාතුව පේන්න තියෙන්නේ සංජානන මට්ටමේ. අභිජානන මට්ටමට ගියොත් දෙකම නැති වෙනවා. කියන්නේ හම්බ කරපම් කියන මට්ටමට යන්නෙත් නැහැ, දරුවන් හම්බ කරන්න යන්නෙත් නැහැ, දරුවෝ හම්බ වෙන්නෙත් නැහැ. ඒකට කියනවා බුදුජානනාංශට චෝදනා කරනවා අපගබ්බ කියන වචනය. ගබ්සා කරන જાති බණක් බුදුහාමුදුරු කියන්නේ. අපගබ්බෝ අරසරසෝ උච්ඡේදවාදෝ ජේගුච්ඡනියෝ ධර්ම කියනකොට නිකම්ම මොනවාද වාසෙක්තමී ඔපරේෂන් එක කරා වගේ. දරුවන් ඇති කිරීමේ ශක්තිය නිකන් අඩි වෙලා යනවා. ගෑනුන්ටත් කොන්ට්‍රසෙප්ටිව් දුන්නා වගේ. ඉතින් හරියට තරහ වෙනවා. ඔකට මේ මේ ඇතිවිච්ච දරුවෝ ගබ්බ ගබ්බපාතනේ කෙරුවා සම්පූර්ණ ප්‍රාණ පාන ගාලකට ඇති වෙනවා. දරුවෝ ඇති වෙන්නේ නැහැ. ඇති කරලා බුදලේ දෙන්න දෙයක් නැහැ. බුදලේ කියන්නේ අපායක්. ගෙවපං. හම්බෙච්ච තරමට ගෙවපං. ඉතින් මේකෙත් මේක නොතේරෙන අසුතවත් පුතුජණයෙක්වත් නැහැ. ඒකයි බය. ඒකයි බය. ඒක බුදුහාමෝ කියලා දෙන එකක් නෙවෙයි. ඌට තේරෙනවා මේ පඩවි ආපෝ ධාතු ඇවිල්ලා වැగిරෙන ගතිය ඇවිල්ලා ආබන්ධන කරන හැටි අරගෙන ඒකට තරහන මේක දිහා බැලුවොත් ඒකේ සීමා මරියාදාවල් නැහැ. මම සහ මග නෙවී කියන ගතියක් නැහැ. ඕනේ නම් මේක මගේ කියන දුක් විඳින්න පුළුවන්. නැත්තම් ඒ ධාතු ගුණයක් චිත්ත ශක්තියක් කියලා දාලා සන්තෝෂ වෙන්න පුළුවන්. මගේ කකුලේ බැඳෙන ගතිය තියෙනවා. මගේ නහය වැగిරෙන ගතිය තියෙනවා. ඉතින් නහයයි කකුල දෙක නැත්තම් ආ මට ඔන්න ආපෝ ධාතුවේ වැగిරෙන ගතිය වැටුණා. මට තද කරන ගතිය, බැඳෙන ගතිය වැටුණා කිව්වම තේරෙනවා මෙතෙක්කල් සංසාරේ කාය පාවිච්චි කරපු නැති විදිහට කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං ඔය ආපෝ ගතියේ තියෙන බැඳෙන ගතියට හෝ වැగిරෙන ගතියට තරහ වෙන්නත් එපා ආදරය කරන්නත් එපා. ඒක භාව වශයෙන් ස්වභාව වශයෙන් ගති වශයෙන් දකපන්. භාව ගති ස්වභාව ගති දකින්න ඉස්සරලා ඒ වැටහෙන තද බැගිරෙන ගතියට සහ ආබන්ධන ගතිය කරන පෞද්ගලික ලක්ෂණ දැකීමක් කියලා. දනිහි බැඳලා තියෙන ගතියක් වගේ මට පේන කකුල දිගාර ගන්න බැරුව. නාහයේ වැගිරෙන ගතිය නේද නහයයි වැగిරෙන ගතියයි මගේ ඔක්කොම තියෙනවා. ඒක හොඳට දැනගෙන තරහ නැතුව එක දිහා බලාන හිටියොත් මේ දෙකම ගති විතරයි භාව විතරයි ස්වභාව විතරයි මම නෙවෙයි ඒ ආබන්ධන ගති ආපුහා මේකේ ආබන්ධන ගති ස්ත්‍රී පුරුෂ බවක් නැහැ සැප දුක් දෙන ගතියක් නැහැ ඒක ඒකේ ඒකේ ස්වභාවය තියෙන ස්වභාවයේ බලන්න බැරි ස්වභාවයේ බලන මම ඒක සංජානනය කෙරුවොත් ඒ වෙනුවට අභිජානනය කරන්න පුළුවන් බව බුදුජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරලා කියනවා. ඔක අභිජානනය කරපන් ධාතු මනස්කාර වශයෙන් බලපන්. එහෙම නැත්නම් පරතෝ සංකල්පයෙන් බලපන්. අනුන්ගේ එකක් වගේ බලපන්. ශූන්‍ය වශයෙන් බලපන්. තුච්ඡ වශයෙන් බලපන්. රීත වශයෙන් බලපන්. බනකොට පේනවා ඒ ධාතු දුකක් දෙන්න ආවේ ගන්න මේ ධාතුල ස්වභාවය ඔය. ඔබට ඕනනම් කිය මගේ කරන දුක් විඳින්න පුළුවන්. ඒ කරන්න නම් සංජානනයක් තියෙන හැඟීමක් තියෙනවා. ඒ නිසා හැඟුම්බර භාෂාවට සම්පූර්ණ ප්‍රපංචයක් හැඟුම්බර භාෂාව. සම්පූර්ණ නොමග යවන දෙයක් හැඟුම්බර භාෂාව. ඒ වෙනුවට අස්වාභාවික භාෂාවක් සිද්ධි වාචක භාෂාව කියලා එකට කියන්නේ වෙච්ච දේ වෙච්ච හැටියට කියනවා නම් අහගෙන ඉන්න කෙනාට ප්‍රියක් ඇති වෙන්නේ නැහැ. සාහිත්‍ය ගොතන්න බෑ. සෞන්දර්යයක් ඇති කරන්න බෑ. කවි ගොතන්න බෑ. මට වැగిරෙන ගතිය මත උනා. ඉතින් කවුරු මේක කිව්වත් ඒක කාලයට අහුවෙන්නේ නැහැ, දේශයට අහුවෙන්නේ නැහැ. මට නහයේ හොටු ගැලුවයි කිව්වොත් කාලයටත් අහු වෙනවා දේශයටත් අහු වෙනවා. ඒකම කීත හැකි මට ආපෝ ගරු ගතිය වැටුණා වැగిරන ගතිය වැටුණා. කර්මස්ථානාචාර්යවරයෙක් ඉන්නවනම් යාට වැටෙනවා. අනික කිසි කෙනෙකුට කියනවා ඌව ලියලා අපරාධ කොළනාස්ති කරන්න එපා. ලියපන්කො තේරුමක් ඇති දෙයක්, හැඟීමක් ඇති වෙන දෙයක්. මේකේ හැඟීමක් එන්නේ නැහැ. ඒක නිසා මෙතනින් එහාට භාෂාව ආර්ය භාෂාවක් තියෙන්නේ. එහෙම නැත්නම් පරමාර්ථ ධර්ම වලට යන්නේ අපි මේ පරමාර්ථ ධර්ම සාක්කුවේ දාගෙන මම කියාගෙන මගේ කියාගන්න එකට කියනවා සංජානනය කියලා. හැඟුම්බර ගතියක් කියලා. ඉතින් ආගම ඇති කරලා දෙන්නේ හැඟුම්බර ගතිය, ධර්මය ඇති කරලා දෙන්නේ ධාතු මනස්කාරය. ඒසා මිනිස්සු ධර්මයට කැමති නෑ. ධාතු මනස්කාරයට කැමති නෑ. ඒකෙන් මේ හැඟුම්බර ගතියකට ඒක නිසා හැඟුම්බර ගතියකට කියනවා මදයක් ප්‍රමාදයක් කියලා කාල් මාක්ස් කියනවා ගංජා කියලා. ඒක සූස්තියක්. ඒක දුන්නට පස්සේ ඒ සූස්තියකට දාගෙන ඉතින් ඒකත් එක්ක එහාට මෙහාට අර සෙල්ලම් කර කර ඉන්නවා. ඒ තා <coughs> තීර්ණ පරිඥාවේ පහාන පැත්තට නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. තාම දැනුම අරගෙන අද්දරට වෙලා ඉන්නවා. කොයි වෙලාවෙ මෙයා මේක පිළිබඳව තීර්ණ පරිඥාවක් ගනීද? හරියට යෝනිසමනිකාය එතකොට ඒකත් එක්කම මේකේ ප්‍රහාණයක් සිද්ධ වෙනවා. දැනගන්න දැනගන්න එකෙන් දුරුවන් වීමක් සිද්ධ වෙනවා. අන්නේ දුරුවන් වීමට අපි තියෙන අකමැත්ත නිසා අපි දැන ගැනීමටත් කැමති නැහැ. අපි කැමති කවුරු හරි එක ගැන කියලා තියෙන එකක් ගැන කතා කරන්න, කොතන හරි තියෙන දෙයක් කතා කරන්න, ඊයේ වෙච්ච එකක් ගැන කතා කරන්න. නමුත් අස්පනා අපිට මේ වැగిරෙන ගතිය ආවම ඒක සීක පුද්ගලයෙක් වශයෙන් ඒ වැగిරෙන ගතිය මුලමදාග දැකීම හරීම වියලී. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කෙරුණොත් ඒ මනුස්සයා පටවි ධාතුර ක්‍රියාත්මක කරන්නේ ඊට ඉස්සෙල්දාස ක්‍රියාත්මක කරපු විදිහට නෙමෙයි. අමුතු වෙනවා. කියන්නේ ආයි විපරිණාමයට පත් කරමින් තමයි තීර්ණ පරිඥාව එන්නේ. ඉතින් ඒකෙදිත් අර බන්ධන තුනම නැති වෙන්නේ තණ්හාමාන දිට්ඨි. දිට්ඨිය විතරයි දුර්වල වෙන්නේ. තාම තණ්හා වශයෙන් එතන විෂ තියෙනවා, කෙලස් තියෙනවා. මාන වශයෙන් තියෙනවා. ඒකට තමයි ටිකක් දුරස්ත වෙලා බලන්න පුළුවන්. පටවියාපෝ තේජෝ වාසීධ්‍යා බලන්න පුළුවන්. ඉතින් අද මම හිතන්නේ එදා අපි පටවි ධාතු කරපු නිසා ආපෝ තේජෝ වායෝ තුන ගැනම එතරම් තුන ගැනම වෙන වෙනම කතා කරන තරම් තොරතුරු තියෙනවා. ඒ මොකද මේක තමයි ඝන ද්‍රව වායු සහ තර්මල් ෆිසික්ස් කියලා භෞතික විද්‍යාව ගන්නන්නේ. පටවි ඝන තේජෝ තර්මල් ෆිසික්ස් වායෝ වාත ද්‍රව ආපෝ භෞතික විද්‍යාවේ තියෙනවා හතර විතරයි. ඇත්තට අපි යන කාලේ තුනයි තිබ්බේ. අපිට උගන්වන්නේ ඝන ද්‍රව වායු. පස්සේ තමයි තර්මල් ෆිසික්ස් කියලා තවත් එකක් පටන් අරගෙන තව ඉස්සරහට යනකොට කොහොම යයිද දන්නේ නැහැ. ඊට පස්සේ එන්න තියෙනවා ආකාශ. මේ හතර නැති භෞතික தත්ත්වයක් තියෙනවා. මේ හතරෙන් විනිර්මුත තත්වයක් අජට අවකාශය කියලා කියනවා. අජට අවකාශය තමයි නිවනට පාර. නමුත් මේ හතර දන්නේ නැතුව අතෙන්ට යන්න බෑ. දන්න දේ හරහයි නොදන්න දේට යන්නේ. අල්ල ගැනීම හරහයි අතහැරීම තියෙන වෙන්නේ. අල්ලා ගන්නා තාක් එයා තීර්ණ පරිඥාවේ මුල. ඒ හරහාම පරිශන කරලා කරලා ඒකම අතහැර තැන්ට එනකොට තීර්ණ පරිඥාවේ අග. නිසා තීර්ණ පරිඥාවේ ඉන්න එකන ඒ ලෝකෙත් නෑ මේ ලෝකෙත් නෑ. කකුල් දෙකක් දෙපැත්තේ තියාගෙන ඉන්න මිනිසෙක් වගේ එයාට අපි යෝගාවචරයි කියලා කියනවා. භ්‍රමචර්ය රකින්න කෙනෙක් කියලා කියනවා. භික්ෂුව කියන නම පාවිච්චි කරනවා. ඉතින් ඒ කෙනා ඉන්නේ මඩේ හිටු පින්නක් වගේ. තීර්ණ පරිඥාව වර එක පට ව්‍යාපෝ තේජෝ වායෝ තණ්හාමාන දිට්ඨි වශයෙන් අල්ලනවා. වර එක දිට්ඨිය නැතුව තණ්හාමාන වශයෙන් අල්ලනවා. ඉදිරියට යන්න යන්න යන්න තණ්හාවත් අතහැරෙන. ඒකට තේරෙනවා මේකත් එක්ක තියෙන මේ affection එක නැත්තම් හැඟුම්බර ගතියෙන් තමයි අපි එකට බැඳෙන්නේ. හැබැයි ඒක මේ අල්ලගන්න ගතියක් පේන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණය වගේ. එමෙ බැඳෙන නූලක් මොකක්වත්ම නැහැ. ඇද බැඳ තබා ගැනීමේ ගතියක් තියෙනවා. ඉතින් අපිට මේ ගුරුත්වාකර්ෂණය හැදිච්ච අපට ගුරුත්වාකර්ෂණයෙන් තොර දෙයක් හිතන්න අමාරුයි. වෙන මොනාරු වුණොත් අපි භූත භූතයෝ කියලා හිතනවා. අන්තලිකචාර මොනවා දැක්කත් අපි කියනවා භූතයෙක් කියලා. මොකද ඔක්කොම පොළොවට බැඳිලා තියෙනවා අපි දන්න විදිහට. ඒ සමහර ධාතු තියෙනවා. සමහර අවස්ථා තියෙනවා. එම් පොළොවට බැඳෙන්නේ නැහැ. විශේෂයෙන්ම අවජතාවකාශයට ගියාට පස්සේ මොනවාක්වත් බැඳෙලා දෙන්නේ නැහැ. ඒවා පා වෙනවා. ඒක අපිට පේන්නේ භූත ලෝකයක් කියලා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඒ ලෝකෙ මෙහෙට ගෙනල්ලා යම් යම් පුංචි සිද්ධි කරලා පෙන්නනවා අවස්ථා ගලපෙන මෙන්න මේක දිහා යෝනිස්මනස්කාරයෙන් බලන්න. එහෙම නැත්නම් අර නහයේ ඇති වෙන කෙල මේ හොටු ඇගිරෙන ගතිය, කටේන මේ කෙල වැගිරෙන ගතිය මුලැමැදාක බලන්න යන්න අපිට කෙල කියලා වැටෙනකොට ඒක මුල පහුවෙලා ඉවරයි. ඊට පස්සේ අපි අපහසුවටපත් වෙනවා. දැන් මේ සතිය පවත්තන තියෙන ආස්වාද ප්‍රසවාසයේ දැන් කෙල ගිලින එක කොහොමද කරන්නේ? දැන් මෙතෙක් වෙලා අකර්මකව සිදුවෙච්ච දේ දැන් සකර්මක කරගන්න හදනවා. ගා ගන්න හදනවා. ඉතින් ඒකට අහන්න තියෙන කෙලාපොම වෙන්න මොකද කරන්නේ ගිලපන්. ගිලුවට පස්සේ බලපන් ආයෙසරක් ගිල ගිලපේ ගැන කල්පලා ඉන්නවා. දැන් තම ආසල් පසල් යන්න පුළුවන්. ඉතින් ආසල් පසල් ගිහිල්ලා බැලුවොත් හිතන්නේ යම්කේ සත්පුරුෂයෙකුට තේරෙනවා කියලා ආසල් පසල්සේ කෙල ගිලින්ට ඉස්සරයි පස්සේ දෙකම සමානයි කියලා කෙල ගිල්ලයි කියලා මොකුත් වෙලා නැහැ. ආපෝ ධාතු ආවයි කියලා අවබෝධයක් ඇති වෙලා තියෙනවා. සතිය කැඩිලා නැහැ. කෙලෙස් ඇති වෙලා නැහැ. අන්නේ විදිහට මේ ඇති වෙන්න පුළුවන් කෙලෙස්, උපදින්න පුළුවන් කෙලෙස් ගෙවම් කරන ක්‍රමය තීරුම් ගන්න ආපෝ ධාතු එන්න මේපාය, කරදරයක් වෙන්න මේපාය, හැලහැප්පීමක් වෙන්න මේපාය. අන්නේ හැලහැප්පීම අපි ආපෝ තේජෝ වායු වල කියන හැලහැප්පීම් කියලා. හැලහැප්පීම් නෙවෙයි. ඒව සත්‍ය අවබෝධ කරගන්න තියෙන දේවල්. ඒ නිසා මේ හැලහැප්පීමට මුල සහ මැද සහ අග බැලුවොත් අපි හැම වෙලාවෙම කතා කරන්නේ මැද විතරයි. හරියට ආශ්වාසයේ මැද ගැන කතා කරනවා වගේ. යම් කිසි කෙනෙකුට ආශ්වාසය දැනගෙන ආශ්වාසයේ මුල පටන් ගන්න බලනවා කියලා කියන්නේ ආපෝ ධාතුන නෙවෙයි වායෝ ධාතුවේ මුල බලනවා. ඊට පස්සේ නාස්පුඩු පුරවාගෙන යන වායෝ ධාතුව බල එක ගෙවෙන තැන බලනවා. බැලුවට පස්සේ මේක සතිය පවත්තන්න උපමාවක්. රූපකයක්. කමටහනක්. ආලම්බනයක් මිස වායු ධාතු දෙකේන නිවන දැක්ක නෙවෙයි. වායු ධාතුව නැත්තම් වැగిරෙන කම්පන චංචල ගතිය නැත්නම් වැగిරෙන ගතියයි. තද ගතියයි. උණුසුම සිසිලේ එයි. අනපනේ ඇතුළමත් වෙනවා. පිටත් වෙනවා. ආනේ විදිහට මේ පේන දේ ධාතු මනසකට දාලා බැලුවොත් අපි විශ්වගත වෙනවා. කපාරටම විශ්වගත වෙනවා. අපි විශ්ව ශක්තියත් එක්ක මුසු වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ මම කියන එකේ සීමාවක් නැහැ කියලා. මම කියලා බාර ගන්න සංකල්පයේ මේක ඇතුලේ මම මේක පිට මම නෙවෙයි කියලා පේන වැට කොටු බැමි නැති සීමාවල් නැති මුරකාවල් නැති අපේම අපේම අපේ ලෝකයට යනවා. අපි ඒකට බයයි. අපිට ඕනේ වැට කටළු ගහගෙන බැඳගෙන මේ දුක් ටික මගේ කියාගන්න විතරයි. ඇටකොටු ගහගත්ත ටිකේ විතරමයි දුක තියෙන්නේ. ලෝකෙන් යම් ප්‍රමාණයක් මගේ කියාගත්තා නම් තණ්හා කෙරුවා තණ්හා යයිති සෝකෝ මේක නැවත ලෝකෙට දෙන දෙන එක විශ්වගත කිරීම තමයි මේ ලෞකික ඥාන වල ඉඳලා ධාතු මනසිකාට යනවා කියන්නේ ධාතු මනසිකාට ගියාට පස්සේ ඒ සනාතන ධර්මයක් උඹ එන්න ඉස්සලත් ඕක තිබ්බා උඹ නිවන් දැක්කත් ඕක කොහොමයි මරනත් ඕක කොහොමයි නිසා ඕක අල්ලන කටකතන්දර ගෙතුවයි කියලා පිස්සු පිහාට්ට ලං වෙනවා මිසක්කා සත්පුරුෂෙක් කවදාකවත් කිට්ටුවට එන්නේ නැහැ. දන්නවා මේ මනුස්සයා කතන්දරකාරයෙක් කියලා. අපි කියන්නේ කට කතාකාරයෙක් කියලා, සම්පප්පලවකාරයෙක් කියලා. ඉතින් මේ ලස්සන කතන්දර ගොතනවා. පඩවිය ආපෝතේජෝ අල්ලගෙන ඒ ලෝකයාගේ තියෙන කතන්දර ගොතන කච්චිටම තමයි මේ ඇතුළත කතාව කියලා අපි කියන්නේ. මඤ්ඤණා කරනවායි කියලා කියන්නේ. එහෙම නැත්නම් දොඩවනවායි කියලා. දොඩමළු වෙනවායි කියලා. මේ විතක්ක ਵਿਚාර කරන ගතිය අන්න ඒක දිහා බලාගෙන ඉඳ විතක්ක ਵਿਚාර කවදාකවත් කරන්න බෑයි කියලා කියනවා හතරමහා භූතය නැතුව. විතක්ක ਵਿਚාර කරන මූලික පදනම සකස් කරලා දෙන්නේ හතරමහා භූතය. ඒ නිසා මේ විතක්ක ਵਿਚාරේන්නේ මොන භූතයට හේතු වෙලාද කියලා බැලුවොත් බලන්න පුළුවන් නම් භාවනා ඉතාමත්ව දියුණු අවස්ථාව ඕන කෙනෙක් කතා කරනකොට ඕන කෙනෙක් කියනකොට ලියනකොට අඳිනකොට බලන්න මේ මොන භූතයද හොල්මන් කරන්නේ කියලා. ඒක දිහා බලන්න බලනකොට තේ මේ භූතය හොල්මන් කරන තණ්හාවෙන්ද අල්ලලා තියෙන්නේ මාන්නෙන්ද අල්ලලා තියෙන්නේ දිට්ඨියෙන්ද අල්ලලා තියෙන්නේ. ඒකට දාපු ගමන් පේන්න පටන් ගන්නවා අපි අතර ගණිතන සිද්ධින්නේ ඔය 12 ආකාරයෙන් තමයි. අතරමා භූතය පදනම් කරගත්ත තණ්හා මාන දිට්ඨියට බැඳිච්ච ඔය සුපර් කන්ඩක්ටිව් ක්‍රමයේ තමයි තණ්හා මේ කෙලස් ගමන් කරන්නේ. හැබැයි උවිත වෙනස් පරිපත තියෙනවා. ඒ වෙනස් පරිපතවලදී මධ්‍යම ප්‍රතිපදාට යනකොට පටවියාපෝ තේජෝලින් වෙන් වෙච්ච තැනකට යන්නේ ඒ වගේම ඒ කරන කතාව පහාන පරිඥාට යන්නේ. තණ්හාමාන දිට්ඨුවට වැටෙන්නේ නැහැ. අන්න ඒක ඒ කියන්නේ බුදුජානනාංශ වෙන්නේ නෛර්යානිකත්වයේ මේ පට ව්‍යාපෝ තේජෝල් තියෙන තණ්හාමාන දිට්ඨි තියෙනකන් කවදාකවත් ඉස්මතු වෙන්නේ නැහැ. ඒකට ප්‍රයත්න කරන්න වෙනවා වෙලාවක. ඒ තණ්හාමාන දිට්ඨි සහිත පට ව්‍යාපෝ තේජෝ බලලා බලලා බලලා බලලා අරමුණක් ගෙවෙනවා. අරමුණ සියුම් වෙනවා. අරිම අතු සූක්ෂම වෙනවා කියලා කියන්නේ අපි අර නෛර්යානික தത്വෙට ඉඩ දෙනවා පටවියාපෝ තේජොත් ඇති වෙනවා පටවිතාස්පෝ තේජෝ සම්බන්ධ තණ්හාමාන දිටි ප්‍රපංචකරණයක් නැති වෙනවා එතකොට තේරෙන පටන් අර ගන්නවා අයුව නැති අරමුණක් නැති හැඩයක් නැති ඒ தත්වයක් තියෙනවා ඒකට තියෙන බයක් අපි ළඟ තියෙනවා සමාජශීලී සත්‍ය විශේෂම බයයි එයාට හුදේකලාව පෙන්වන්න බෑ හුදේකලාව පෙන්නේ කොන් වීමක් විදියට නමුත් අර මේ තීර්ණ පරිඥාවෙන් පහන පරිඥාට යන එකනට පේනවා අපි ශිල්පේ දන්නවනම් එහෙම නැත්නම් මේකට යා යුත්තේ කියලා දන්නවනම් මාර්ග තියෙනවා ලක්ෂයක් දැන් අපිට වෙලා තියෙන්නේ අපි යා යුතු තැන පිළිබඳව අපිට සුදුසු අදහසක් දාගෙන නිවන පිළිබඳව පහන පරිඥාව වෙනුවට මොකද්ද අල්ලගන්න පරිඥාවක යන්න හදන්නේ එතකොට කේල් ගහ ගන්න දෙයන්නේ පොල් ගහ ගන්න දෙයන්නේ කියලා කරන කතාවෙන් පේනවා හිතන හිතවිල්ලෙන් පේනවා කරන ක්‍රියාවෙන් පේනවා. ඒ නිසා මේ මේ දේවල් හරහා තමයි අපි sannivedanaya කරන්නේ. ඒ sannivedanaya කරනකොට තමන්ගෙන් නිකුත් වෙන සංඥා සහ අනුගෙන් නිකුත් වෙන සංඥා අනවශ්‍ය විදිහට පුද්ගලයම නිඳ ගන්න එපා. නමුත් තේරුම් ගන්න උත්සාහ කරන්න මේ මොකාටද එන්නේ කෙහෙල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ. ඒතර දැනගන්න පුළුවන් මෙයා වැඩ කරන්නේ මොන න්‍යාය පත්‍රයක. හැබැයි එයා දන්නෙත් නෑ ඒක. ඒ හිතලා කරන දෙයක් නෙවෙයි. අන්න ඒක තේරුම් අරගන්න පුළුවන් නම් අපිට මේ අසුචි උඩ අසුචි කන්දක ගා ගන්නට ඇවිදින්න පුළුවන්. එහෙම නැත්නම් මේ විසම ලෝකයේ සමබර විදිහට ජීවත් වෙන්න පුළුවන්. විෂමතාවයේ තියෙනකොට විතරයි සම්බර භාවය වටනකමක් තියෙන්නේ. විෂමකම නැති කරන්න යන්න එපා. පොළවේ ඇදයි කියලා නටන්න නැතු ඉන්න එපා. පොළවේ ඇදුණා නටන නටත හැකි. ඒ පොළවේ මට්ටම් කරගෙන ඉන්න ගියොත් කවදාකවත් වැඩේ කරන්න බෑ. ඔය ටික අසුද්ධ කරගත්තාට ප්‍රශ්නෙකුත් නැහැ. ඒ වැඩේට. හැබැයි මේ ඔක්කොම ඒ වගේ කරන්න හදනවා කියලා කියන්නේ අපි පටවි ආපෝ තේජෝ වායෝ නිවන් දක්කලා අපි නිවන් දකින්න හදනවා. ඒකට නිකන් නිස්සන්න වනේ තියෙන ජෝක් එක තමයි. නිස්සන්න වනේ ඉන්න සංඝයා ඉස්සල හිටු සංඝයා දැන් සංඝයා ටිකක් අඩුයි. කැපකාරගෙන් බලාපොරොත්තු වෙනවා රහතන් වහන්සේගේ වැඩ. ඊට පහුවෙන් තමයි අපි නිවන් දකින්න කැපකාරයා රහත්ලා ඉන්න ඕනේ ඉස්සල්ලා. හරියට වැඩ කරන්න ඕන අර පරිමාසයෙන් වැඩ කරන්න ඕන සංඝ ගෞරවය තියෙන්න ඕන පිස්සුද මේකට එන්නේ ඔය අබ්බාගාතයෝ උංගාව තියෙන අයුව ඒක අපි දැනගන්න eBay මේ අතකොළුවේ <laughs> මේ බලල්ලත්ෙන් වැඩ කොසටේ බාගෙන වැඩේ කරගන්න මම එදා ඉඳලම දැක්ක මෙතන ඉන්න හැම සංඝයා වංශිකට විද්‍යාව තමයි අපි කැපකාරයන්ගෙන් සහ ඔෆිස් එකෙන් බලාපොරොත්තු අංග සම්පූර්ණත්වය ඉන්නේ මෙවට ඉන්නේ කවුද ඉන්නේ එන්න පුළුවන් ওই ගාමන්ට් එකට අරුපේ 33000ක් පඩි ඇබැර්තු තියෙන හැමදැනම දැන් හැම සුපර් මාකට් එකේම ඇබැර්තු ඇත කියලා හදලා මෙන්න මොකට එන්නේ හිටින්නේ බැරි කට්ටිය තමයි. ඉතින් ඒ කට්ටිය මොකද ඕක බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු වුණත් වෙන්නේ එච්චරයි. උන් නිවන් දැකලා පස්සේ තමයි සංඥා නිවන් ලැබෙන්නේ. ඒ නිසා කරුණාකරලා තේරුම් ගන්න මේ එන කරදර හැම එකකින්ම ගැස්සෙන එකකෙම මුලැමැදාක බලන්න. සිද්ධිය මුලැමැදාක බලන්න. අපිට අග බලන්න ඉවසන්න බැරි නිසානේ අපි මේ තටමන්නේ, තටනන්නේ, නඩු දාන්නේ, අධිකරණ ඉල්ලන්නේ. ඕන සිද්ධියක් ඒකෙන්ම ඉවර වෙනවා. කිසිම සිද්ධියකට ජැක් ගහන්න ඕන කමක් නැහැ. යං කිච්ච සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්මං. හතර මහා ධාතුම එච්චරයි. පොඩ්ඩක් හිතපන්. ඉවතපන් පපුව කියලා වතුට්ටිය පළුවේ පපුවේ ගාගෙන භාවනා කරන එකයි තියෙන්නේ. ඒකට පළවෙනිම තාමත්ම සුද්ධ විද්‍යාවක් වශයෙන් පියෝ සයන්ස් වගේ තමයි පට ව්‍යාපෝ තේජෝ ආයෝ අතර. ඊට පස්සේ ආකාශ මේ භූත දේව බ්‍රහ්ම කියනට අලි පටලැවිල්ලක් තියෙනවා. ඒ නිසා මේ හතර මහා ධාතු ධාතු හතර හරියට තීරුම් අරගත්තා නම් අපිට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් අසුචි කණ්ඩක තමයි ජීවත් වෙන්නේ ඇවිදිනවා ගා ගන්න නැතුව යන්න පුළුවන් ඒකට කියනවා පොකුරු වැස්ස වහිනකොට ඒක 이르දියක් බුදුහාමුදුරන්ගේ කැමැති නම් අදිෂ්ඨාන කරුවොත් එමෙනවා අදිෂ්ඨාන කරුවොත් එමෙන්නේ නැහැ ඉතින් මිනිස්සු ගිහිල්ලා ඒ පොකුරු වැස්සේ ඉඳගෙන තෙමුණත් සන්තෝසයි නොතෙමුණත් සන්තෝසයි අදිෂ්ඨානේ මට ඕන නම් මන්තේ වෙනවා. ඒකත් අදිසයි. ඒක බුදුහාමරංගේ බිකු මේ මේ අභිඥාවක් මේ. තමයි නෝනන්න නැතුව ඉන්න පුළුවන්. ඒ වගේ මේ ලෝකේ කක්ක තියෙනවා. ඕන නම් ගාගත්තයි. ඕන නම් රබර් ග්ලව් එකක් දාලා ගාගත්තයි. ඊට පස්සේ රබර් ග්ලව් එකක් දාන්න පුළුවන් ගලවන්න පුළුවන් අන්න ඒ විදිහට මේ හතරමා 13ගේ කතන්දර ගොතන එකයි හතරමා 13ගේ ප්‍රහාණ සංඥාවට එන මේ තීරණ පරිඥාවයි හරීම විප්ලවීයයි ඉතින් ඒක හරිම සුන්දරම තැන තමයි මේ සීක පුද්ගලයෙක්ගේ වාගෙම අසීක පුද්ගලයෙක්ගේ වාගෙම අන්ධ පුත්ජනයටත් අවස්ථාව තියෙනවා 100%ක්ම තියෙනවා නමුත් එයා හිතනවා මේ 13 13 වෙනි සැලකීම නෝන්ජල්කමක් මේකට හැඟීමක් ඇති කරගන්න ඕනේ කියලා තමයි එයා උදේ ඉඳලා හැන්ද වෙනකන් දඟලන්නේ. එයාගේ නෑදෑ යාළුවෝ ටිකත් ඒකම තමයි කරන්නේ. මේ ගස් කොළන් කල්දාකවත් එහෙම කරන්නේ නැහැ. එයා ඉඩ දෙනවා හතරමා ධාතුන් හතරමා ධාතුන් වශයෙන් පෙන්වන්නේ මේ ධාතු කැළඹුණයි කියලා කැලයක් කලබල වෙන්නේ නැහැ. රුකක් කලබල වෙන්නේ නැහැ. ශුන්‍යකාරයක් කලබල වෙන්නේ නැහැ. මිනිස්සු කලබල වෙනවා. මිනිස්සු මේ කාලගුණ විද්‍යාව කියලා දෙපාර්තමේන්තුවක් හදාන ඉතින් කාලගුණයත් එක්ක නටනවා. ඒ විලෙඩ වෙන්න ඉස්සලත් කාලගුණේ වෙන්න ඉස්සලත් කලබල වෙනවා. උනාට පස්සෙත් කලබල. මේ ළඟදිත් ඒ කිව්ව දැන් කුණාටුවක් වෙනවා කියලා දැන් කුණාටුව බලනකොට අපි ඇවිල්ලා ගිහිල්ලා අපි තාම බලාපොරොත්තු වෙන්නේ මේ බංකර් හදනවා. බලනකොට මිනිහ ඇවිල්ලා ගිහිල්ලා. ඉතින් ඒතර කරදරේ අඩුවන්නේ නැහැ. තැම්බෙනවනේ 2013 ලෝක විනාශය දවසේ ඔක්කොමලා බෝගස් ඇටි හිටියේ. කරගෙන වතුර වකලා අරගෙන දැන් කට්ටියට මතක නැහැ 2017 ඉන්නේ කියලා. 13 වෙනකොට ඔක්කොම නිකන් 2001 කම්පියුටර් ඔක්කොම අප්සෙට් ආයි කියලා එයාපෝට් වැහුවා. කරගන්න බැරි වෙයි කියලා බින්දුව කියලා වර්ෂයක් නැහනේ. 2000 මොකක්වත් උනේ නැහැ. බර ගාන සල්ලි අම්බ කරගත්තා. ඔය හැම එකක්ම අපිට ওই විහිළුවට පෙන්න තිබුණාට බර ලක්කෝටි ගණන් බිලියන් ගණන් සල්ලියක් දවන්නේ. ඉතින් ඒ නිසා කමන්නේ ඉතින් වැඩි වෙනවා. 17 මාස කිරිපේනේ කරන්නේ කොහොම කරොම් මරනවනේ. උදේ කාබන් ඉන්න බෑ. ඉවසලා බැලුවාට පස්සේ පේනවා ඊට ඉස්සෙල්ලා දවසේ. ඔය සුළුසුලන් එන්න කිව්වට ඉස්සෙල්ලා දවසේ මනුස්සයා කලබෙන වෙන්නේ. සුළුසන් ආවා හෝ නාවා හෝ ඊට පස්සේ බලන මනුස්සයා මේක අමතක කරන වේගය. හිතා ගන්න බෑ. ඒක පෘථජ්ජනයගේ තියෙනවා. මේක යෝගාවචරය වාසියට හරව ගන්නවා. හරියට සිද්ධිය වුණා වගේ බලනවා. ඒකට කියන්නේ Nirodhe බලනවා කියන්නේ. ක්ෂය වෙන හැටි බලනවා. වැය වෙන හැටි බලනවා. නිරුද්ධ වෙන හැටි බලනවා. නිරුද්ධ වෙලා නැහැ තව. එයා බලනවා නිරුද්ධ වීමක් තියෙනවා. නිරුද්ධ නම් පස්සේ මේ මිනිස්සුගේ තිබුණ ඔය කුලප්පෝ. ඔය තද්ද බල නඩු අනමනන් එනවා බෑනේ. යා වෙලාවට ඉල්ලන හැටි එක. මෙතෙන්දිම කරෙන්න ඕනේ. මේ තැනදිම කරෙන්න ඕනේ තද්ද බල දාන්න. ඒ කියන්නේ යාට කාලයට සහ දේශයට හිර කරන්න ඕන ගතියක් තියෙනවා. අපිට කියන්නේ හොඳයි නඩුවක් තියෙනවා. අපි පස්සේ වෙලා බෑ බෑ බෑ දැම්ම ඕනේ. මොකද්ද තියෙන හදිසිය? කොහට හදිසියට මට ආයේ මම විනිශ්චයකාරයා. ඕගොල්ලෝ යුක්තියන මේ මේකනේ ඉන්නේ. ගණන් ගන්න තු ඉන්නේ. ඒ වගේ තමයි කියලා ගැලුවට කියලා ගලන එක නා පුදුම විදිහට අයින් කරන දැම්ම උනාරි කරපන්. කෙල ඉතින් කෙලගිල පංගු මොකද ප්‍රශ්නේ? අම්මෝ ඒතකොට සතිය කැඩෙනවා. හරි කමන්නේ කැඩුණාට පස්සේ ආයෙත් වරෙන් හිතපු අරමුණට. මොකද ප්‍රශ්නේ? භාවනා කරනකොට එහෙම කෙලගිලෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ කියලා අහනවා එතකොට. ඒක අනික් කෙලාට කෙලගිලෙන්නේ නැහැ කෙලගිලට ප්‍රශ්න නැහැ. ඇස්පිල්ලම් ගහන්න ඕනේද? මූණ නලියනවා. ඇස්කෙවිනි වල නලියනවා. ඔක්කොම සිද්ධ වෙනවා. අර කාමේශා කාම සංඥාලිනෝට ඒව ගාණක්ව නැහැ. ඒව දෙක අයින් කරපු ගාම මේක මතුවෙනවා. මතුරුන පස්සේ ඒක සිද්ධියක් කරගෙන තීර්ණ පරිඥාව ඒක ප්‍රහාණ පරිඥාට කියන එකේ ගෙවෙන පැත්ත බලන්න. ඡේ වෙන සමුදේනේ වය පැත්ත බලන්න. ඉගෙන ගත්තොත් පේනවා මේ මිනිස්සයා කියන සතා පුදුමාකාර විදිහට මේ වෙන්න තියෙන දේවල් වලට පශ්චාත්තාප වෙලේ දහස්වර මැරෙනවා. උනාට පස්සේ බලනකොට එයා මේ නටපු දේ අන්ධ පුත්‍ත්ජනයත් එකයි, සීක පුද්ගලයාත් එකයි, අසීක පුද්ගලයාත් එක රහතන් බුදුහාමුදුරුත් එකයි. ඉතින් අපිට තියෙන නිකන් බුදු කෙනෙක් වාගේ, සීක පුද්ගලයෙක් වාගේ, අසීක පුදේ මේ ගියාට පස්සේ නැත්නම් මේක ගෙවෙන පැත්ත බලන ඉන්න එනකොට තියෙන කඩු කඩිපුරප්පෝ තක්කමුක්කෝ ඒකට කියන්නේ මේ පිංකම් කියන වචනේ ඕකට තමයි හොඳටම ගැලපෙන්නේ. පිංකම් කරන්නෙම මේ වෙන්නේ ඉස්සෙල්ලා ගෝස කරන එක. කෙරුවට පස්සේ අනේ අර පිංකමකට ගත්ත බඩු දාන්න තැනක් නැහැ. අස් කරන්න කවුරුවක්වත් නැහැ. පටන් ගන්න දවසේ අම්මෝ දහසක් ඇවිල්ලා මේක සරසණ්ඩයි ලෑස්ති කරන්න පටන් අර ගන්න. පිංකම් කියන වචනේම ඒ සුද්ධ හරියට විහිළුවට ලක් කරනවා. ඉංග්‍රීසි බුරුම් භාෂාවෙන් බුව කියලා කියනවා. උත්සවේ සිද්ධි. මේ සිද්ධි වලට නටන නැටිල්ල බලනකොට ඒක ඉවරුනාට පස්සේ බැලුවොත් මොන තරම් අර මොහිනී වගේ මූණ ලස්සන තියෙන එක දරුවෙක් වදපු අම්මා කෙනෙක් වගේ හිටියට පිටිපැත පැත්ත කුණුපණුවන් ගහපු තුවාලයක් තියෙනවා. ඒක දිහා බැලුවනම් හතර දිනක් බලන එක විදියට. අසීක පුද්ගලයයි සීක පුද්ගලයයි අන්ධ පුත්‍ත්ජනයයි බුදුහාමුදුරු. ඉතින් මේ විදිහට බලන්න පොඩ්ඩකට ඉගෙන වෙන ගතියක් ආරාධනා කරන ගතියක් මේකේ තියෙනවා. ඒ කියන්නේ බලන්න පුළුවන් ගතියේ හැකියාවේ ප්‍රභවයේ හතර දෙනාගේ වෙනසක් නැහැ. පුත්‍ත්ජනය හට ගන්න පැත්ත විතරමයි බලන්නේ. සමුදේ බලන්න කැමති නැහැ. සීක පුද්ගලයා සමුදේ වය දෙක සමානම් වගේ බලන. අසීක පුද්ගලයා ඕනම සිද්ධියක බලන්නේ සමාප්තිය විතරයි. ඊට පස්සේ ආයේ මිදිලා ඉවරයි. ඒකට කියනවා පහාන පරිඥා. ප්‍රහාණය කරන පැත්ත බලන්න ඒක ලෝකයාගේ පැත්තෙන් බලනට ආමංගල්‍යයක්. අභාග්‍යයක්. හූනියමක්. එහෙම නැත්නම් මුස්පේන්තුවක් අරියාදුවක්. අන්නේ මුස්පේන්තුවට අරියාදුවට සම්මෝධමාන මෝදනයක් ඇති කරන ප්‍රමෝදයක් ඇති කරන්න පුළුවන් නම් මේ ලෝකෙ කොච්චර සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද කියන එක මතක් කරමින් දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සිල් දිනාටම මේ හතරමා ධාතුන් ඒ ආකාරයෙන් දැක්ගැනීමේ ඒ අභිඥානනයේ පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. Thank you. හොඳයි අපේ චාරිත්‍රයේ හැටියට දේශනාවෙන් පස්සේ අපි සල්ප වේලාවක් ඇති කරගන්නවා මේ ධර්ම සාකච්ඡාවක් සඳහා මේ කියපු දේවල් සහ තමන්ගේ අත්දැකීමට සම්බන්ධ යමක් අතු කරන්න තියෙනවා ඒ නිසා කාට හරි සාකච්ඡාවක නාමයෙන් සම්බන්ධ වෙන්න කැමති නම් අපි එකට සවර්ණ වේලාවක් ඉවසමු එලා ගනිමු නැත්නම් අපි ඊතාවතා ಜಾති කාථා සජ්ජහනා කිරීමේ අපි දේශනා සංසචවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒක සමාවෙන මේ වාදී දේශනාවෙන් පස්සේ කරගන්න දැන් අපි හිත ධ්‍යාන බලන්නේ මේ හිතට ධ්‍යාන නැතුව යන්න දෙනවනේ. අපි දැන් මේ සැදවීමයි ප්‍රතිගැනීමයි කියන වෙනකොට ඒ ඒක නොතරකා අරගෙන හිත දිහා බලන්න පුළුවන් ඒක වඩා දැඩිව මේ දැන් ප්‍රේම හිත දිහා බලන් ඉන්නේ ඒක මම ඒක අයින් කරලා අර අරකට මේ කියන්නේ දැන් අදවීම දැන් මේ අතපය අදවීම මුල පේනවා මැද පේනවා අපි අද බලන්නේ ආයෙත් තියා බලන් ඉන්නකොට හිතන්නේ අපි ප්‍රධාන දේ බලන් ඉන්න ඕනේ කියලා අර දින අවශ්‍ය කරලා මේ ඉන්න ඒතෝරේ වැරදි කියන්නේ කියන්නේ කරන්න පුළුවන් නම් යම් කිසි ආනිසංශයක් තියෙනවා නමුත් අරක නැති කිරීම සඳහා ඉවත් කිරීම සඳහා ද්වේෂයක් නුරුස්නා ගතියකටත් ඉඩ ඉඩ තියෙනවා ඒ නිසා අපිට වැగిරෙන ගතිය තියේදී කටේ කෙල වැగిරෙන ගතිය තියෙයි මම ඉඳගෙන ඉන්නවා දැනගන්න පුළුවන්ද කියලා බලන්න. අයින් කරන්න ඕනේ නෑනේ ඒකට. ඒ කියන්නේ වැగిරෙන ගතිය මෙහෙම බිත්තියක් නෙවෙයි ඒක ඇහිදල් තියෙනවා. ඒ අස්සෙන් පේනවා ලොකු දේවල් නෙවෙයි. මම මේ ඇවිජිමින්ද ඉන්නේ. ඒ නැත්තම් තමන් ඉන්න පොසි ඉඳගෙන ඉරියව්ව දිහා බලන්න පුළුවන් නම් නැති ඉතින් කෙල ගිල්ලනවා වැగిරෙනවා ප්‍රශ්න නැහැ මම ඉඳගෙන ඉන්න බව දන්නවනේ. එතකොට හරියට මේ GPS එකේ වැටලා තියෙනවා තමන් යන්න ඕන තැන. දැන් වැටලිලා ඉන්නේ. එයා දෙනවා ඩී රූට් කරන්න හැටි. ළඟම පාරෙන් දෙනවා. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. වැරදිලා තියෙන්නේ. මෙච්චරක් ගියාට පස්සේ මහ පාට වැටෙනවා කියලා දන්නවා. ඉතින් හරිනේ වැඩේ. ඒ ගැන ආයේ මේ වෙච්ච එක ගැන කරදර වෙන්න දෙයක් නැහැ. කරදරුණා කියලා ලාභයක් නැහැ. දැන් තියෙන්නේ ටක් ගාලා පුළුවන් තරම් ඉක්මනට අපව තමන්ගේ මේන් රෝඩ් එකට දාගන්න ඕනේ. දැන් මම පස්සේ අර ටික කාලේ නාස්ති විතරයි වොරි කරන එක තමයි අපේ තියෙන ජඩ ගතිය. ඒකට පශ්චාත්තාප වෙනවා. ඉතින් හෙට හෙටත් ඔය වැඩේ අපි කරනවා. ප්‍රශ්නයක් නැහැ. ඒක කෙල ගලයි. හොටු ගලයි. ප්‍රශ්න නැහැ හොටු ගැලීම තියෙද්දිමත් පොඩ්ඩක් GPS එක පොඩ්ඩක් බලන්න. ඒක පේනවනේ යන්න ඕන ඩෙස්ටිනි එකෙන් දැන් එන හරස් පාරක. ප්‍රශ්නයක් නැහැ. ඉතින්ලා පව එන එකනේ තියෙන්නේ. It's a matter of time. අන්නේ වගේ ඔටු ගලද්දිම ඒ ඒ ස්වභාව ලක්ෂණ තියෙද්දී Taman ඉන්නේ ඉරියව්වට දාලා ඇවිදිනවනම් ඉරියව්ව දැනගත්ත පස්සේ වම දකුණ දානවා. ඉඳගෙන ඉන්නවනම් ඉරියව්ව දැනගත්ත පස්සේ ආස්වාද ප්‍රසආස. ඒකෙන් පේන තියෙනවා අර හොටු ගැලීමේ බාධාව අඩුයි මූල කර්මස්ථාන සම්බන්ධය වැඩි. කයේ ඉන්න ඉරියව්වේ තියෙනවා නම් දෙක සමබරව තියෙනවා. මේ පැත්තට බර වුණා නම් ආනාපාන පෙරී. අරක යට වෙයි. සක්මන් කරනකොට වම දකුණ පෙනී. අරක යට වෙයි. ඒකට අපිට තියෙනවා බෝල් පිට පෑගෙන හැටි දැන්. ඒ බාහිරින් ආපු කරදරේ කරදරේ වැඩි වෙලා තියෙන නැත්තම් Taman ඉන්නේ ඉරියව්වද කියලා. අන්න ඒකදී මේ අර ඉඳ ගන්නකොටම පල්ලංකම් ආභුජිත්වා කියලා පළඟ බඳලා මොකක්වත් නැති වෙලාවේ කයේ ස්වභාවය ආභෝග කරලා නේ තියෙන්නේ අපි. පටන් ගන්නකොට ඒක තමයි බෙන්ච්මාක් එකට ගන්නෙ. ඉඳගෙන බලනවා මොනවක්වත් වෙන්නේ ඉස්සලා කියලා ගලන් ඉස්සලා හොටු ගලන් ඉස්සලා ඉඳගෙන ඉනකොට දන්නේ කොහොමද? දැන් හොටු ගැලිල්ලක් එනවා. ආනපානේ පැත්තකට ගිහලා දැන් හොටු ගලන එක අපිට හිතට හොඳ නෑ. ආනපානේ දුන්නා හොඳයි. හොටු ගැලිල්ල ඇද. ඒකට බලන්න හොටු ගන්න වෙලාවෙත් මම අර ගත්ත ආභෝග කරපු කයට පේන තෙක් මාළ තියනවාද කියලා. ඉතින් තියෙනවනම් ඒ වෙලාවේ කයේ තියෙන ආභෝග කියලා එක තමයි බුදුන් වෙන්නේ ඒක. ධර්මයේ වෙන්නේ සංඝයා වෙන්නේ. සීල වෙන්නේ ආපහු එතෙන් යන්න. ඔය හොටු ගැලිල යන ප්‍රශ්නයක් නැහැ. අනේ හොටු ගැලි අයින් කිරීමේ අදහසක් එතන නැහැ. එහෙමනම් ලැසික්ස් බොන්න ඕන. ලැසික්ස් බිවම උතර යන්නේ නැහැ. ඔක්කොම එකතු කරලා ඇඟේ තියාගෙන ඉන්න. භාවනා කරන්න ඉස්සෙල්ලා ලැසික්ස් ටිකක් බොනවා. ලැසික්ස් කියන්නේ මින් බේත් පෙත්තක්. ඒක නෙමෙයි මේක කතාව. ඒතර කම්පැනි නම් කියාවි ඕක නැති කනල්ල ඇසිල් ගොඩක් බීපංක. ඒතර ඉවරයිනේ කියන්නේ. ඒක නෙමෙයි බුදුහාම කියන්නේ ඔය කේරිට බාධා කරන්න බෑ. Tamanට හොඳට තීන පරිඥාවක් තියෙනවා. බාධා බාධා වෙන්නේ අපි මේ කඩුව දෙන්නේ කාටද කොපුව දෙන්නේ කාටද කියන ගන්න තීන්දුවෙන් තමයි. ඒක ඒක තාම විවෘතයි කියන එකයි මම මේ කියන්නේ. කාටද කඩුව දෙන්නේ කාටද කොපුව දෙන්නේ කියන එකට අපිට ස්වච්ඡන්දයක් තියෙනවා. අපි හැම වෙලාවෙම වැද්දට තමයි කඩුව දෙන්නේ තමන්ගේ ස්වාමියාට තමයි කපුව දෙන්නේ. මනමේ තමයි. දැන් වෙලාවේ මනමේ නාඩගෙමි තමයි ඉන්නේ. අපි කාටද අර කරදර කරන්නේ කාට රජකට පුටුව දීලා බලන්නකෝ මෙයා හරි බලවත් නේ හරිම ලොකු ඉන්නේ කීක අරුගේ ගුණ ගායනා කර කර ඉන්නවා. කයට හෝ තමන්ගේ මූල කර්මස්ථානේ බැඳපු මිනිහට වගේ සලකනවා. එපා වයට හොදි බෙදනවා කියන කතාවක් තියෙනවා. ගෑනු ගැන කියන්නේ ලේසිව කතාවේ පිරිමිත් ඔච්චර තමයි. සිටියානේ චපල හිමිට රැවටෙන්නද මං එහෙම වුණොත් ඔව් ඔබ කියාවි මොඩ ගෑණි මං මොඩ ගෑණි මං කියලා අපි රැවටෙන්නේ නැහැ චපල හිමියට රැවටෙන්නේ නැහැ හරිම ජොලි වැඩේ හැම චිත්තක්ෂණයකම ජොලි වෙන්න පුළුවන් පාත්‍රාවක් මම කියන්නේ හැම වෙලාවෙම මේ අදාළ මේ කට්ට මෙහාට හරි මෙහාට හරි ගෙනියන්න දඟලන හැටි මේ මැද තියන්න දෙන්නේ නැතුව මැද ජොලියක් නැහැ ඇත්ත කම්මැලි මේක හොල්ලෝල්ලා ඉන්න තමයි ආසාව අලියාගේ හොඬේ වගේ කොයි වෙලාවෙන් නිකන් තියන්නේ. ඔහේ වනවන ඉන්නවා. අලිද බල්ලයි බලි බල්ලයි එපා වෙන්නේ නැහැ. කොච්චරවත් නටනවා. ඒ වගේ මේ හිත කොහොමඩක්වත් අර මේ උගාක් සෙන්සිටිව් වෝල්ට් මීටරයක් වගේ මේ හෙල්ලි හෙල්ලි හෙල්ලි තමයි තේරෙන්නේ. මැද නතර වෙන එක තමයි ඒකේ ස්වභාවය. හැබැයි එහෙ ඉඳලා මෙහි යනකොට මැද පොඩ්ඩක් ඉඳලා යන්නේ. ඒක අපිට අහුවෙන්නේ නැහැ. ඒක ඒක ඇල්ල අහුවෙන්නේ අපිට. නිසා මනාපමනාප දෙක නැති කරගෙන බලන්න පුළුවන් නම් හරි වටනවා. නේ. ගල්ලලා තියෙනවා. මගේ ගල්ලක් තියෙනවා. දැන් ඇවිල්ලිල හොඳටම ගල්ලලා ලුණු රහත් වෙනවා. කඳුළුත් ඇවිල්ලා මෙතෙන් වැටලා මේ හරියට ගියාට පස්සේ ඉන්නම බෑ. මේ නිකන් කොහොමද දන්නේ ඒක නිකන් පියන්නේ වැලි කඩ දාලා පියන්නේ ඉතින් ඒලා. ඇවිල්ලා වැක්කිරනවා. මම දන්නේ මේ ඉන්නවද කියලා කවුරු හරි එක්කෙනෙක් හිටියා මේ මිඳගත්තාම මේ හුටු ඇක්කරිලා අතේ මේ ඔක්කොම පෙන දානවා. අර එක්කෙනෙක් හිට උට බුත දෝෂිකුත් තියෙනවා. දුවට භාවනාව යනකොට මුළු ඇඟෙම මේ කටෙන් නාසයෙන් කෙල ඇවිල්ලා අර බුදියාගෙන ඉඳලා කුණු කෙල එකතු වෙන්නේ. මට ඇස් දෙකේ කබ ගල්ලා තියෙනවා ඇස් දෙක ගලව ගන්න බැරි වෙනවා. ඒ පැය ඇතුළත. ඉතින් දානීටියත් ඒක වෙනවනේ. මෙහෙම වෙලා බලනකොට පේනවා පාර නිදාගෙන ඉන්නකොට පොඩි කාලේ කපේනවා. දැන් උගක් හරි අඩුයි. ඒ දවස්වල ඇද්ද කරින්න බෑ. කන්නේම ජරාවනේ. එකයක් අරගෙන අම්මා ගාවට ගියාම කලයට වතුර දැද්දාලා අම්මා පිහිප්පු ඉස්සර පැත්ත තමයි කබ කබ වලට වතුර වැටිච්ච ගමන් යනවා. ඇද්ද කරගන්න බෑ. තාම කබ කඳුළු. එහේ. ඒ වගේ තමයි පරියන්කේ හුදුව රිලැක්ස් වෙනකොට ඔක්කොම එළියට දාන්න. දාන්න දාන්න කැතැසිසයක් යන විරේචනයක් යන. ඒක දකින්නට පේනවා මේ ශරීරයේ හැම කාරුවක්ම හැම දොරෙම වැగిරි වැగిරි තියෙන. ওই කොයි වෙලාවකත් චිත්තක්ෂණයකට වහන්න බෑනේ. කබ ගලන ගතිය, කඳුළු ගන්න ගතිය. නව දොරෙන් වැగిරෙන කාර්ලු සහිතයි අසුචි පිරිච්ච කලයක්. ඒ කලයේ මැටි කට්ටේ හරහා කොයි වෙලාවෙත් අසුචි ගඳ එළියට එන. මොන තරම් පින්තාරු කරත් මොන කඩපිම්බ බැන්දත් කුණු වෙච්ච මස් දැම්මත් එච්චර. ඒ වගේ එකක් මේක. ඒක දිහා හොඳට දිහා බලාගෙන ඔන්න ඔබ manussත්ත්ව ප්‍රතිලාභය කියලා ඕක තමයි ලබනාත්වෙත් ඉල්ලන්නේ. රජ වුණත් ඔච්චරයි, බලු වුණත් ඔච්චරයි කියලා ඒක බලාගෙන පුළුවන් නම් එතකොට මේ manuss කර කායේ කාය අනුපස්සී විහෙරති කියලා කියන්නේ ඒකයි. කායේ කාය අනුව දක්නාසුලෝ ජීවත් වෙනවා. අපි වෙනදට කය බලන්නේ මේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් දොඹකරයක් එහෙම නැත්නම් අනුන් යටපත් කරන්න තියෙන එකක් විදිහටනේ. දැන් පේනවා මේ කයේ metabolic action එහෙම නැත්නම් පරිවෘත්තීය ක්‍රියා සිදු වෙන හැටි. අපි කොච්චර කාමේශා කාම සංඥාලින් උඩ මේව අමතක කරලා ඉන්නවද කියන එක. දැන් කාමේශා කාම සංඥාදියට මේක ලස්සනට ඇවිල්ලිවලා ගොජ දාන හැටි. මේ කබ කඳුළු ඕටු දාඩිය ගලන හැටි. ඒ මට මට මට මතක තියෙන ඒක තමයි මේ කුඹුරු කොටනකොට හොඳ පට්ට මද්දානේ මඩ වතුර පාර වදින පච්චස් ගාලා මූණට. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ වතුර. වදිනකොට අත් දෙකෙත් මැඩ. මඩ සූට්ටයක් ඇඳන් තියෙන. ඇඟෙත් මැඩ. ආයි පියන්න හිතෙන්නේ ඔය ඊගාව ගහනකොට ඊගාවත් මැඩ. පොඬපුවක් ගෙඩියක් වගේ. ගහන ගැහිලා චස් කාලා ගහනවා. දැම්මා. පිටල්ල කෙටුවා ගැහුවා. දැම්මා. අහ ළඟින් යන මිනිස්සෙක් කියොත් එහෙම අපි මෙහි යනවා කියාගෙන යන්නේ. මොකද ඒ ගොවියට ගරු කරන්න ඕනේ. නියර යනවනේ කතා කරලා යන්නේ. අපි මෙලඟි අපි මෙහි යනවා ආ හොඳයි හොඳයි හොඳයි කියනවා අපි කොටනවා කොටනකොට මඩපුවක් ගෙඩිය වගේ දැනෙන ගතිය හාත්පස මඩ තොලෙත් මඩ කන් ඇතුලෙත් මඩ හැමතැන ඒත් කුපුරු වැඩ උඩට බට්ට අවුව වතුර තියෙන වතුර රත් වෙලා කක්කොට තෙල් තියෙන වතුරෙත් පච්චස් ගාලා වදිනවා ඉතින් මේ වගේ ගතියක් තේරෙනවා මේ සංසාරේ කියන්නේ භවය කියන්නේ ඔන්න ඕම එකක් මඩපුවක් ගෙඩියක් ආ දුන් දෙයි දාපු දුන් දෙයි ඇට දැකලා තියෙනවා ආත්කසිම තෙමිලා තියෙනවා. දුනු දෙයටයක් ආ. කිසිම ප්‍රියගතියක් නැහැ. හැබැයි ඒකේ ජොලියක් තියෙනවා මොකද්ද? උන්තර හාත්පස দাঁඩි දාලා අර මඩ සූට් එක පිටින් වැඩ කරනකොට මම ඒක මට තියෙන ජොලියක් අනිත් අයට නැතුව ඇති. මට ඒ වගේ සැපක් නැහැ. ওই කොට්ටයක් උඩ හිටියට වැඩිය හොඳයි. හැබැයි කාටවත් මේ ස්ටෑන්ඩින් ඔන් සෙරමනිස් බෑ. මට තියෙන්න ඕනේ මඩපුවක් ඉඩියෝගේ වැඩ කරන්න. වැඩ කරන යනකොට පේන ජීවත් වෙනවා. ඒකල නියරෝඩ ඉඳගෙන කට හොඩක් පීලා තේ එකක් බොනකොට අයිම ආයෝ පත්කඩේ වෙලා ඉඳ ගන්න දෙයක් නෑ. නිවනේ නියරේ. ඒ තුනා මඩේ කකුල් දෙක පොඩ්ඩකට පිස්සා තේ එක බිව්ව ආය බුලත්තර කෑ වැඩක්. මන්ද ඒ මං කියන දේ තේරෙනවද මන්ද මං කියන්නේ ගැමි රසයක්. හොඳ දේකුත් නෙවෙයි. ඒ වගේ මේ දුක බාරගත්තට පස්සේ කොයි මොහොතේද අපි ගැලවිලා ඉන්නේ. අපි මේ රූපලාවන්‍ය කරලා ස්ටේජ් එකට ගියාට පස්සේ මොන තරම් કૃතිමද කියලා බලන්න. ඔක්කොම පොරොප්ප ගහලා හිර කරලා මම බෑමක් කරනවා. ඊට වඩා කොච්චර හොඳ මේ ඇඳුමුත් නැතුව ඉඳ තියෙනවා නම් එච්චර ජොලියක් මගේ ජීවිතේ ඇත්තෙම නැහැ. මට හරි ආසයි හෙලි වෙන්නේ. මම හරිම කරදරයක් මේ ඇඳුම්. මට මට පින්නන්න බෑ. ඉස්සර ට්‍රිප් ගියාම වැඩේම ගලවලා දාන ඔක්කොම කන්දක් උඩට ගිහිල්ලා ගලවන. ඉතින් ඔක්කොම වටේලා ෆොටෝ ගන්න. ෆොටෝ කි සුද්ධ කරන්නේ නැහැ. ඒක ස්ටුඩියෝ සුද්ධ කරන්නේ නැහැ. මොකද මේ හෙලි වෙලි ෆොටෝ. මට තියෙන්නේ එච්චරමයි. මේ කියන්නේ මේ මේකේ තියෙන මේ මේ මේ මේ වසූරිය ගලවලා දාලා කැලේ ඉන්න ඔයවට දැන් ඉඳ ඒ උන්ටන් එහෙම වාසනාවක්වත් නැහැ. ජීවිතේ ජීවත් කරනවා. නැත්නම් සිංහල ගොවියා මඩ සෝදාගත් කල රජකමට සුදුසුයි කියලා රොබර්ට් නොක්ස් කිව්වේ. සිංහල ගොවියාගේ පුදුමාකාර මේ රජ කෙනෙකුගේ තියෙන ගති ටික තියෙනවා. නියර ලස්සනට තියාගෙන වේලියක හදාගෙන මඩේ වැඩ කරනකොට කෙතර සලකන්නේ කෝවිලකට වගේනේ. පූජනීය ස්ථානට වගේ සලකගෙන වැඩ කරන්නේ. කිසිම වෙලාවක බරකට ගන්නෑ. වී ලැබුණා හෝ නැතුවා හෝ බියර මඩ තියන්න ඕනේ, වක්කඩේ කපන්න ඕනේ, නවනාත සුද්ධ කරන්න ඕනේ. ඒව ටික නැතුව හදිස් වුණාට කරන්නේ නැහැ. දැන් වගේ ඔය ට්‍රැක්ටර් ගෙනියලා දඩපඩ ගහගෙන තෙල් ගහගෙන ඒ කතා නැහැ. සිංහල ගොවියා මඩ සෝදාගත් කල රජකමට සුසි මොකද කෙතට යන්නෙම පවුලත් සලකන්නේ කුබල් කොටන මිනිසයාට කෝවිලේ ඉන්න කපුවට වගේ. ඒ පුදුම පුදුම ගෞරවය. තේවත්තකට වැඩ කරන දෙමළ මිනිස්සු බලන්න මේ තේවත්තට යන්නේ මලේ මලේ කියලා කියන කන්දට පිහියෝ තේ ගහවට තියලා වැඳලා තමයි වැඩේ පටන් අරගන්නේ. වත් වෙන්නේ හම්බ වෙන්නේ. තේ ගහකට නూరు විදියට සලකන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකේ මහන්සි වෙන එක ඌ හම්බ කරනවා කියලා කියන්නේ. දැන් නෑනේ white collar jobs එකේ ඒක නෑ. ඒකේ තියෙන නිකන් සෝබනයක් විතරයි. ඒ නිසා භාවනා කරනකොට මේ කියන්නේ උත්හාංග රකින්නකොට අතෙන් ආය යන සෝනකට වෙලා ඉන්නවා. මොකද <laughs> මඩපුවක් ගිරියක් වගේ තමයි බය කියන්නේ නචංචා ලියලා තිනවා සෝනක ඉන්නකොට වෙච්ච එක බල්ලෙක් ඇවිල්ලා මේ සද්දයක් කරලා දැන් හොම්බෝ හොල්මන එනවා ළඟටම විවුලනවා හැරෙන්න බයයි මොනක්වත් කරන්න බන්නකොට මේ බල්ලෙක් ඇවිල්ලා ඒ තිබුණොනද කාලයන් ඇවිල්ලා ඒකට හිතන හිතවිලි ඉතින් ඔය සල්ලිකාරෝ මේ මේ අපුද්ගලිකාරස්සය යටතේ හිටියත් එතන තමයි ඉන්නේ සෝනක ඉන්නේ මේ යෝගාවචරෙක් වගේ දැන් අපි එහෙනම් නතර කරුනේ. එහෙනම් මේක මම අද අවද යනවා ඔක්කොම දන්නවනේ. මේ විදිහ කියනකොට අපි පිටත් වෙලා. මේ වලට. අතීතේ තමයි ඉඳන් මේ මේකත් නකරන්නේ. <laughs> පොඩ්ඩක් කලින් පටන් ගන්නවා කියලා. පොඩ්ඩක් පටන් ගන්නවා කියලා සීමාසන. ඒ කියන්නේ අද පොදු පූජාකට සූදානම් වෙලා 5:45 දර අපි මේ විහාරේ රැස් වෙනවා.